පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියෝ විඥානං චතුත්තං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආත්පසින් දත යුතු නැත්නම් යෝගාවචරය විසින් කල්ැතුව දැනගෙන තිබිය යුතු කාරණා හතර මොනවද කියලා සාරිපුත්‍ර සාංශ විශේෂ ප්‍රශ්නයක් අහලා ඒකටම චරවචනාංශේ පින්නව දරන්න ඉදිච්ච උත්තරේ චත්තාරෝ ආහාරා කියලා ඉදිරිපත් කරව මාත්‍රකාවයි අපි මේවර වැඩමුළුවේ මේ තාක් සාකච්ඡා කළේ. ඒ විදිහට උද්දේශ වශයෙන් ආහාර හතරක් පිළිබඳ දත යුතු බව සඳහන් කරලා නිද්දේශ වශයෙන් ඒකේ පළවෙනියම තියෙන්නේ කැබලි කොට කෑ යුතු ආහාර ඒක බුදුජානනාංශයේ ප්‍රධාන වශයෙන් මේ ආහාර පිළිබඳව කැබලි කොට කන්නා වූ ආහාර පිළිබඳව යම් ප්‍රමාණයක සංවේගයක් පහළ කිරීම සඳහා තමන්ගේම පුත්‍රයාගේ මාංශ අවබෝධ අනුභව කරනවා වාගේ පුත්‍ර මාංශ උපමාව ගෙන හරපාන. ඒ නිසා මේ යම් කිසි කෙනෙක් ආහාරය පිළිබඳව භෝජන සංග්‍රහ පිළිබඳව උදම්මනනවා නම් ඒ පුත්‍ර මාංශ වළඳීමේ උදම්මනීමක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශය පිළිබඳව කතා කරනකොට ස්පර්ශය දැනගන්න පුළුවන් උපමාවක් බුදුජානනාංශයේ නරපානවා නිච්ඡම්ම ගාවී කියලා අමගහච්ච එළදෙනක් වගේ කියලා. එළදෙනක් අමගහලා හිටියොත් අපි මුළු හැමම ගැහුවේ නැතත් අපි දැනගත්තොත් විවෘත තුවාලයක් සහිත එළදෙනක් ඉන්නවා නම් ඒ එළදෙනට ඒ හැම නැතිකම නිසා මේ වගේ වෙලාවලට කූඩල්ලක් කරනවා ගහකට හේත් වුණොත් ගහේ සත්තු කනවා එළිය හිටියොත් කපුට කවුලෝ කොටනවා වතුර බැස්සොත් මාළු කනවා වැල්ලක බුදියා ගත්තොත් වැල්ලේ සත්තු කනවා ආන්නේ වගේ තමයි අපි මේ ස්පර්ශය අපිට ලැබෙනවා හැම පැත්තෙම කෙනහිලි කරනවා ඒ නිසා ස්පර්ශය ගැන අවබෝධ කරගන්නකොට අපි ගත්ත උපමාව තමයි මේ ස්පර්ශ ආයතන සියල්ලකම වට අවබෝධ ලබන්න බැරි නිසා විශේෂයෙන්ම පරියන්ඛයක් භාවනාවක් කරනකොට එක ආයතනයක නැත්නම් කාය ආයතනය ඉස්සර කරගෙන ඒකේ ස්පර්ශ පිටරක් බලන්න හදනවා ඒක තව ඩිංගිත්තක් ඉස්සරහට ගියොත් ඒකෙත් හිතාමතා කරන කටයුතු නතර කරලා නොහිතා නොමතා කෙරෙන කටයුතු වල ස්පර්ශය දැනගන්නවා කියන එක බුදුජාන් වහන්සේ විශ්ින් සොයා ගන්නාලද සුවිශේෂී පරිශන ක්‍රමයක්. ඒ නිසා බුදුජාන් වහන්සේ කාය සංඛාර ගැන කියනකොට අසම්පජාන කාය සංකාර සහ සම්පජාන කාය සංඛාර කියලා දෙකක් පෙන්නනවා. එකක් තමයි තමයි හිතාමතා කාය හොල්ලනකොට ඒකෙන් ඇති වෙන ස්පර්ශය. අසම්පජාන කාය සංඛාර කියලා කියන්නේ Taman නොහිතා නොමතා කොහොම හිතියත් කෙරෙන ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. වර්ධේ වස්තු ගෑනවා, ලේ ගමන් කරනවා, නියපොතු වැවෙනවා, කෙස් වැවෙනවා, දාත් වැවෙනවා. මේ හැම කටයුත්තකම ස්පර්ශයක් තියෙනවා. ඉතින් මේ භාවනාවේදී අපි උත්සාහ කරන්න හදන්නේ මේ සම්පජාන කාය සංස්කාර බුලුවන් තරම් ශික්ෂණයක් මාර්ගයේ తాවකාලිකව නතර කරනවා. නොකරම බැටනම් විතරක් කරනවා. කරලා සිද්ධ වෙන දේ දිහා සිද්ධ වෙන දේ දිහා ස්පර්ශය හරහා ඒක පහස විදින ආකාරය හරහා බලන්න ගියාම අපි අඟ කොච්චර පෙරලි කරනවද අපේ හිත කොච්චර පෙරලි කරනවද කියලා යෝගාවචරය විතර කවුරක්වත් දන්නේ නැහැ. අපිට එහෙම අපහසුකමක් තිබුණ බවක් අමුදරුවන් රගමින් ගෙවල් දොරවල් ඉන්නකොට දැනෙන්නේ නැහැ. දැනුණත් අපි ඒක විවිධ ක්‍රම වලින් යටපත් කරනවා මිස ඒක ආවේනික නයිසાર્ගික ගතියක් බව. හැම ගහපු එළදෙනක් වගේ ඒක නිට්ටරෝම වද දෙන ගතියක් බව තේරෙන්නේ නැහැ. නැත්නම් ඒක දුක්ඛ සත්‍යය ගැන හැර දක්වන්නක් බව අපි දන්නේ නැහැ. අපි මේ සුඛ දුක්ඛ ගැන එදිනෙදා අසංක අසම්පජාන වසීදු වෙන මේ කරුණු පුදුමාකාර දුකක් ගෙන දෙද්දී අපි මේ කාම ජීවිතයේ සුඛයක් වශයෙන් සලකලා ඒ සුඛයක් කරගන්න ඕන විදිහේ චින්තන රටාවක් හදාගෙන නැත්නම් විපල්ලාශයක් හදාන දුක්ඛේ සුඛ සංඥාව ගත ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙකුට අපි හිතමු ඒ අසම්පජානව සිදුවෙන කාය සංඛාර තේරුම් අරගෙන කය එහෙම තැම්පත් කරලා අනායාසයෙන් සිදුවෙන අසම්පජානව සිදුවෙන සීල ක්‍රියාකාරකම් වලට ධර්මයේ සලකලා ධර්මයේ සලකලා බලාන හිටියොත් දෙන්නෙකුට දෙකක් බලන්න නෑ එකම තමයි තේරෙන්නේ. කය තැම්පත් කරලා ඒකේ සිදුවෙන දේ දිහා විවෘත මනසකින් බැලුවොත් පේන්න තියෙන දේ එකයි. නමුත් ඒක කවදාකවත් අපට ධර්මයක් ගෙන හැර දක්වන්නක් ඇත්ත ඇති හැටියෙන් ගෙන හැර දක්වන්නක් දුක ගෙන හැර දක්වන්නක් කියලා හිතෙන්නේ අපිට හිතෙන්නේ එහෙම දෙයක් කරන්න වුණොත් සිටින දේ දිහා බලන්න වුණොත් ඒක මහා පාළු ගතියක් විදියට ඒක මහා කොන්වීමක් විදියට කරගන්න දෙයක් නැතිකමට පාළු වෙච්ච ගතියක් තමයි පේන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ ඒ පාළුවට ඒ ඒකම්මැලිකමට හුදේකලාව කියලා නමක් දාලා කියනවා. ඔන්න ඕක තමයි හුදේකලාව වෙනවයි කියලා කියන්නේ. ඕක තමයි මේ හිතේ සාමකාමීම අවස්ථාව. ඕක තමයි පිරිච්චිම ගතිය. ඕක තමයි විස්්‍රාම වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඔය කාලකන්නිකමක් නෙමේ වෙලා තියෙන්නේ. Taman උපයාසපයා ගන්නාලාද හුදේකලාවක් බව පෙන්වන්න 84000ක් ධර්මස්කන්ධේ ගොඩාක් වචන අපේ පරණ පුරුදු මලකඩ කාච්ච වචන අයින් කරලා අලුත් වචන ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි යොදලා බලන්න ඕනේ. මේ අසම්පජානව සිදුවෙන මේ කටයුතු දිහා බලලා අපි කවදද රචනයක් කියලා තියෙන්නේ. අපි කවදද මේක සුන්දර පැත්තට නැත්නම් ආධ්‍යාත්මික පැත්තට හැකි සංඥාවෙන් ලියලා නැහැ කිසිම කිසිම රචනයක් ලෝකේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරන මේ රචනය එහෙම නැත්නම් මේ ඉදිරිපත් කිරීම සුන්දරම වාග්මාලාවක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් අපි යෝගාවචරයට මේ තොලගා දෙන්න හදන්නේ එහෙම නැත්නම් ඉදුල් කට ගාලා දෙන්න හදන්නේ ওই පර්ණ මලකට කාච්ච වචන සෙට් එක අයින් කරලා ඒ අසම්පජාන කාය සංස්කාර එනකොට ඒක උතාම වැදගත් දෙයක් විදියට ඒක ප්‍රතිපදාවේ දියුණුවක් විදියට ඒ කෙලෙස් නැත්තනක් විදියට බලලා ඒක පිළිබඳව හොඳ පැත්තෙන් විස්තර ලියනවා යම් හේකින් හිතනද අපට ඒ විදියට අනායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලලා ඒ කය පිළිබඳව ඒ වෙලාවේදී වෙන දේවල් හැකි සංඥාවෙන් ලියන්න බලන්න දෘෂ්ටිය පහළ වුණා සම්මා සංකප්ප පහළ වුණයි කියලා. ඉතින් එතකොට අසම්පජානව සිදුවෙන මේ කාය සංස්කාර දිහා බලලා මේ බලන ක්‍රමය නිසා නිවන් දකින්න පුළුවන් ඉඳගෙන විතරයි නේද? ඇවිදිනකොට කොහොමඩක්වත් අසම්පජාන නැහැනේ සම්පජානව කය හොල්ලනවා නේද? ඊටමතා ක්‍රියාවක් වෙනව නේද? ඒතර කොහොමද මේ පරියන්කේක අපි ලබන අත්දැකීම් 100ක් 100 50 50 දාලා කරන මේ සක්මනේදී අත්දකින්නේ කියලා ආධුනිකයාට ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා මොකද එතන ක්‍රියාවලියක් කියලා හිතාමතක් කරන. ඒ නිසා සක්මණේ යම් කෙනෙක් යථාබෝධය ලබනද සක්මන අනායාසයෙන් සිදු වෙන තැනට යනකම් භාවනා කරලා උරු කරලා තමන්ගේ ඉදිරියදා ජීවිතයේ අංගයක් කරගන්න ඕන. අපි හිතාමතා මේ වම මේ දකුණ කියලා කරන තා සක්මන් භාවනාවට පුරුදු වෙනවා. මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා තෝරන තා පහ තෝරන තා සක්මන්ට පුරුදු වෙනවා. දවසක පුළුවන් වෙයි යෝගාවචරයට සම්පූර්ණ සක්මන අනායාසයෙන්ම සිදුවෙන දෙයක් බාට ගියාට පස්සේ ඒක වයින් කරපු බොනික්ෙක් ඇවිදිනා වගේ එහාට මෙහාට පැද්දෙන ඔඩ්ලෝසු බට්ටෙක් වාගේ ළඹයක් වාගේ යනිනවා දකින්නකොට මෙතන අසම්පජාන කාය සංස්කාර වැඩ කරන හැටි පේනවා. මෙන්න තල්ලු කරගෙන යන හැටි. මේ කය පය කකුල එක කකුලකින් අනිත් කකුලට යනකොට උඩු කොටස තල්ලු කරගෙන යන හැටි. එතකොට මේ බල සම්ප්‍රේෂණය කකුල පිටපැත්තේ මායෙම දිගේ යන්නේ කනට ධනිස් පූට්ටුවයි කියලා අපි කියනවා. ඇතුල් පැත්තේ මායෙම දිගේ යන්නේ කනට බෝක්කු කකුල් දෙක කියලා කියනවා. මැද පාර යන්නේ කනට හොඳට කකුල් දෙක පිටලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ ඔක්කොම කර්මානුරූපව සිදුවිලා තියෙන අපි එක එක කනට. ඒවා සිදුවෙන හැටි බලන්න නම් මේ ශක්මන ඉබේ සිදුවෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ යෝගාවචරයා මේ අසම්පජාන කාය සංස්කාර පිළිබඳව නැත්නම් ඉබේ සිදුවෙන එක පිළිබඳව ඉදින්දා වැඩවලදී එයා සාමාන්‍ය පුරුදු විදිහට දත්ම දින වෙලාවට මේක ඒ වෙලාවට බිල් එකක් වදිනාගේ ඔරලෝසුවේ ආදන් දත්ම දපන් කියලා සම්පජානව තමයි කරන්නේ. මොකද හැමදාම කරන දෙයක්. ආන්නේ දත්ම දින දිහා තමන්ම බලන්නේ හිටියොත් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒකට අලුතෙන් කැකෝ සංගාහන දෙයක් නැහැ. සම්බන්ධ කරගන්න කවුරක්වත් නැහැ. තමන්ම දත්මල් වෙනවා. තමන්ට ඉදලක් අරගෙන අතු ගන්න. තමන් කෝප බිඟන් ටිකක් හොදනවා. තමන් මිදුලක තියෙන තනකොළ ටිකක් කස් කරනවා. මේ කටයුත්ත කරනකොට චේතනා තියෙනවා තමයි. සම්පජානෝ තමයි කෙරෙන්නේ. නමුත් තමා විසින්ම කරන නැවතිල්ලේ කරන මේ කටයුත්තක දි කරලා බැලුවොත් මේ යන්ත්‍රේ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. යන්ත්‍රේ වැඩ කරනවා. ඒ පටන් ගන්නකොට පොඩ්ඩක් තල්ලු ස්ටාර්ට් එකක් දෙන්න වෙනවා. තල්ලු ස්ටාර්ට් එක කෙරුවට පස්සේ දුවන්න පටන් ගන්නවා. දිවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ දවස පුරා අපි කඹරන ගැඹිරිල්ලේ සමාවෙන්න මම මේ වචන පාවිච්චි කරාට එකම චක්‍ර කරකෙන. එකම චක්‍ර කරන සඳ උදේ පටන් ගත්තා සිකුරාදා හැන්ද වෙනකන් අමුඩ එලියන්නේ නැතුව හම්බ කරනවා. ඊට පස්සේ සෙනසුරාදා ඉදදගේ පන්තල් යනවා, කෝවිල් යනවා, පල්ලි යනවා. ඒක දිලිවලා තද්ද බල ආගමක් පටන් අරගන්න. ඊට පස්සේ ආය අනුසංසන්ද පටන් අරගත්තා. ආය ජීවිතේ සුන්දරම වයසේ අපේ ඔක්කොම ගත වෙන්නේ යන්ත්‍රයකට යට වෙලා. හරියට උක්දණ්ඩක් කැරකෙන යන්ත්‍රයට දැම්මට පස්සේ ඒක තියෙන ඕජාව වැක්කිරලා යන්න වගේ සුන්දරම වයස අපේ ජීවිතේ අවුරුදු 6න් පටන් ගත්තාම 26 30 36 වෙනකන් ඔක ඊට පස්සේ රසාව කරනවා කියලා තව අවුරුදු 55 දක්වා මේ මැෂින් එක කරකිනවා. සමහරව ඉල්ලගෙන තව අවුරුදු 10ක් ඉල්ලගෙන කනවා පරිප්පු. ඉල්ලගෙන කියනවා අනේ මම මට තාම හයි හති තියෙනවා. අනේ කරුණා කරලා තව අවුරුදු 10ක් පොඩ්ඩක් එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න බැරිද කියලා ඉතින් කඹරනවා. කඹල 60 පිටලා හොට වෙනකොට පස්සේ ඔන්න එනවා නිස්සන් වන්ට භාවනා කරන්න. හොම්බේ. ඒකල කියන ඉඳගෙන ඉන්න බෑ. කොන්දේම හાર્ට් එක ජීවෙඩියා. මේක ගත කරලම තියෙන අර කත. මේක යන වෙලාවේ පොඩ්ඩක් බැලුවා නම් බලන්න පුළුවන් නම් මේකේ යන ක්‍රමේ මේකද මනුෂකම කියන්නේ. මේ අනුන්ට පහඳින එකද මේ මොකද්ද කරන්නේ කියලා දන්නේ නැතුව අනුන්ට පහඳින එකද මනුස්සකම කියලා කියන්නේ එහෙම නැත්නම් Taman එක Tamanගේ ඉරියව්වත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඉරියව්වේ මොන මොන ස්පර්ශද පහළ වෙන්නේ කියලා. ඒකට අන්තිමට යාට සම්පජාන කාය සංස්කාරත් අල්ලන්න පුළුවන් වෙනවා. සම්පජාන කාය සංස්කාර කියලා කියන්නේ මනෝ සංචේතන ආහාර. ඊටමතා කරන දේ, චේතනා පූර්වක කරන දේ. ඒකට පුත්‍රජානසෙ දීලා තියෙන වචනේ සංස්කාර කියලා. ඉතින් ඒක අභිධර්ම ක්‍රමයට හෝ පසු කාලින අටුවා ක්‍රමයට බලනකොට ඒ ඇත්තෝ මේ බුදුරජාණන්ස දේශනා කරපු ධර්ම පෙරලා කොට කපල කොටලා චෛතසික 52ක් තියෙනවායි කියලා අහුලලා තියෙනවා. ඒ චෛතසික 52කින් වේදනා චෛතසිකේ සහ සංඥා චෛතසික අයින් කරපුවාම ඊටු 50ම ඒ පොදියටම සංස්කාර කියලා කියනවා. චෛතසික 52කින් වේදනා සංඥා අයින් කරපුවාම ඒතර පොදියටම චෛතසික පොදියටම සංස්කාර කියන වචනේ පාවිච්චි වෙනවා. එහෙමයි මේ උගැද්නීම් ක්‍රමයේ යන්නේ ඒ මේ සංස්කාර වල තියෙන චෛතසික මුළු පන්තියම මොනිටර් වාගේ එහෙම නැත්නම් ලොක්ක වගේ ක්‍රියාත් කරන චේතනාව. එයා තමයි මේ මුළු එකම හසුරුවන්නේ. ඒ නිසා චේතනාව තමයි සංස්කාර වල ප්‍රධාන ක්‍රියාකාරක දෙයායා ප්‍රධාන වඩු ශිෂ්‍යයා කියලා තමයි පොත්පත්වල උගන්වන්නේ. මහා වඩ නැති වෙලාවට අනික වඩු ශිෂ්‍ය ඔක්කොම වඩුමඩියේ යොදවන ගමන් තමනුත් ක්‍රියාත්මක වෙනවා. එයා තමයි මෙහෙවන්නේ. ඉතින් මේ චේතනාවයි සංස්කාරය අතර පුංචි අර්ථ ඡායාවක් තියෙනවා. අර්ථ ભેදයක් තියෙනවා. නමුත් බොහෝ විට පොත්වල සංඛාර චේතනා කියන පද දෙක සමානාර්ථ විදිහට පාවිච්චි කරනවා. සර්වචන් වාසේ සමහරලාවට අபிසංකාර අபிසංචේතනා කියන පද දෙක චේතනා කියන පදයට උපසර්ගය යෙදিলা සංස්කාර කියන පදයට උපසර්ගය යෙදিলা අபிසංචේතිත කියන පදේ හැදෙනවා අபிසංඛාර කියන පදේ චේතනා පදයට අபிසංචේතිත කියන මේ දෙක සමාන පද විදිහට යොදනවා ඒක නිසා අපි පස්ස ස්පර්ශය ගැන කතා කරනකොට අපි උත්සාහ කරන්නේ එහෙම නැත්නම් අපි කායන පස්සනා වගේ භාවනාවක් කරනකොට කය ක්‍රියාත්මක නොකර වචන ක්‍රියාත්මක නොකර ඒ වුණත් මේ ජීවත් වීමේ යන්ත්‍රය යනකොට මේ හුස්ම ගැනෙන හැටි මේ අතුරුත කතාව දොඩමළු වෙන හැටි මේ දෙක දිහා බලනින් කොහොමද මේක පහසන්නේ වර්තමාන මොහොත පහසන්නේ කොහොමද මම මේක දැනගන්නේ ආන්න එක දැනගත්තට පස්සේ එයාට තේරෙනවා මේක හුඟක් සංකීර්ණ වෙනවා චේතන දාපු ගම චේතනාවක් දාලා මම ඉක්මනට දුවනවා කෝච්චියට යන්න හදනවා අරක කරගන්න හදනවා මේක කරගන්න හදනවා මගේ අයට කරන්න හදනවා මට මගේ අයට විරුද්ධව මරන්න හදනවා ඉතින් ගොඩාක් වැඩ තියෙනවා ඊට පස්සේ අර කබලිකාර ආහාර තේරුම් අරගෙන පස්ස ආහාර තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මනෝ සංචේතනාත්මික දැම්මට පස්සේ මේ කටයුත්ත බොහෝමත්ම සංකර වෙනවා සංකීර්ණ වෙනවා නමුත් අර ක්‍රමයෙන් යන කෙනාට ක්‍රියාකාරකම් කෙරෙන්න ඇරලා කරන්න නැතුව ඉඳලා ඒක සතියට කටමල්ල හිර කරගත්ත දවසේ දඬු අඩුවට හිර කරගත්ත දවසේ අර පුංචි පුංචි චේතනා කෙරෙනකොට වැඩේ යන හැටි ඊට පස්සේ මේ චේතනා කොහෙන්ද පහළ වෙන්නේ කියන මේ චේතනා කවුද පහළ කරන්නේ කියන එක මේ චේතනා අපට සුභසිද්ධිය ගෙන දෙනවද කියන එක අපේ හිතසුව පිණිසද පහළ වෙන්නේ කියලා බැලුවොත් 100%ක්ම නැහැ ඒක තනි ක්‍රම තියෙන જાතිය බෝ කිරීම සඳහා පමණයි. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බටහිර මානසික විද්‍යාවේදී ලිංගිකත්වය විතරයි අපේ චේතන ඇති කරන මූලික ජවය කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ඉන්ද්‍රිය ඉඳුරම් පිනවීම කියලා. අපේ මේ චේතනා පහළ වෙන්නේ හැම වෙලාවෙම එකක් දී ඇති වෙලාවක තමන්ගේ ඉදරම් පිනවීම. ඒක සාධාරණ සාධාරණ කියලා එකක් නැහැ. යුක්ති අයුක්ති කියලා දෙයක් නැහැ. බයලජ්ජාවක් නැහැ. කොහොම හරි ඉඳුරම් පිනවීම. ඊට පස්සේ අපේ අයගේ ඉඳුරම් පිනවීම. අපේ පවුලේ අයගේ, අපේ ආගමේ අයගේ, අපේ ගමේ අයගේ, අපේ රටේ අයගේ ඊට පස්සේ අපේ එක පටන් ගන්නවා. කාම තණ්හා කාම තණ්හා භව තණ්හා. ඒ කාම තණ්හාවගේම පැතිරි ඉතිරි යෑමක් තමයි භව තණ්හාව. දැනටි භව තණ්හාවට ගිය කෙනා චේතනා බොහෝම පිරිසිදුයි. මගේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න. අපි ආයත සැපසලසන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කියමනේ ඉගැන්වීම තියෙනවා මේ ලෝකයේ කෙනෙක් අපේ අය පැත්තක තියලා මගේ ඉදරම් පිනවීම කියන එක විතරක්ම කෙරුවත් මැරෙනකම් කවදාකවත් සන්තුෂ්ටි කරන්න බෑ. Tamanට Tamanගේවත් ඉදරම් සන්තුෂ්ට කරන්න බෑ. එහෙම එහෙම ලෝකයක් ඇහිදල් කූඩේකට වතුර පුරනවා වගේ. එහෙව් තියෙද්දී අපේ අයගේ දේවල් ඉෂ්ට කරන්න ගියාම අර ගොඩාක් දුෂ්කරතා කංකටොළු දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ තමන්ට තමන්ගේ අයට හිතසුව සැලසීම සඳහා කරන මේ සම්‍යක් ප්‍රයත්නයේ තියෙන හැම බාධාවකදීම ඒ බාධාවට පක්ෂ වෙන ඒජන්තවරයාට වෛරය ඇති කරනවා තමන්ගේ අයට ප්‍රිය කරන මට්ටමට. Taman ගෑට ගොඩාක් ආදරෙන් සලකන් හදනකොට ඒකට බාධා කරන එකට ඒ හා සමාන වෛර කරනවා. නිසා මේ වැඩි පරාශයක සැප හොයාගෙන යන්න හදනකොට මම නෙවෙයි අපේ අයගේ අර ගොඩක් බාධා එනවා. ඒ නිසා යා නිතරම ඒ බාධා කරන පුද්ගලයෝ ආත්ම සංඥාවෙන් අල්ලාගෙන ඒ අය මරන්න හදනවා. එයාට හදි හෝනියම් කරනවා. විරුද්ධකම් පානවා. ඒකට කියනවා විභව තණ්හාව කියලා. නිසා භව තණ්හාව වැඩි කෙනාට ඒක කරගන්න බැරි වෙනකොට ඒකට මතුවෙන හැම බාධාවක්ම කෙනෙක් විසින් මට කරන එකක් හේතුඵල ධර්මයක් නෙවෙයි අසවලා තමයි මට ඕනියන් කෙරුවේ අසවලා තමයි මට විරුද්ධව කට කතා පැතිරුවේ අසවල් තැන තමයි අසවලා තමයි මගේ යාළුවාට මේ මේ දේවල් කිව්වේ කියලා විශාල ඒ විභව තණ්හාකටපත් වෙලා එයා මේ Tamange ආයට උදව් කරන සත්අදහසෙන් ක්‍රියාත්මක වෙලා විරුද්ධ කරන කෙනෙක් මරන්න පෙළඹෙනවයි කියන එක ඒ පුද්ගලයා දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. එහෙම බැරි වුණොත් Taman සීදීනසා ගන්න. ඒ නිසා මේ විභව තණ්හාවට ගියාට පස්සේ සෙල්ලන්නේ නැහැ. කාම තණ්හා භව තණ්හා නම් සෙල්ලමක් වගේ පටන් ගන්නවා. විභව තණ්හාවට ගියාට පස්සේ කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මේ චේතනාවල් අපි අදගෙන යන හැටි දිහා බලන හිටියොත් නැත්නම් මේ මනෝ සංචේතන ඒක හැම චිත්තක්ෂණයකම අපේ මේ තණ්හා මාන දිට්ඨි තුනට පොහොර දානවා. හැබැයි අපි ඒක හිතාගෙන ඉන්නේ මේ යහපත් චේතනාව හොඳයි අයහපත් චේතනා කියලා જાතියක් තියෙනවා අයහපත් චේතන තමයි හොඳ නැත්තේ ඒ නිසා චේතනා පරිසුද්ධ වේනම් පෙම්සතම් පරදින්නේ නැහැ කියලා ඉතින් කවි කියනවා චේතනා අන්න ඉතින් අපේ පෙම්සතන හරි පෙන්ෂන් හරි වෙච්ච ගමන් ඔන්න බෝ වෙන්න පටන් ගන්නවා. බෝ වෙච්ච ගමන් අපේ බවටපත් වෙනවා. ඊට පස්සේ එනේන හැම බාධාවකදීම දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා ඉස්තරිව බෑ දැන්. දැන් අමුතු තාලයකට යන්න දන්නේ. ඉතින් කොයි වෙලාවෙ හොස්සලගින් මැස්ස යන්න බැරුව තද වෙනවද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා මේක පිළිබඳව සරල සමීක්ෂණයක් සමීකරණයක් කියන්නේ චේතනාම්බික්කවේ කම්මං වදා. ඒක වීජගණිතමේ සමීකරණය. හැම චේතනාවක්ම කර්ම වෙනවා. අපි ස්පර්ශය හරහා යනකොට තේරුම් ගත්ත චේතන නැතුව සිදුවෙන දේවල් වගේ ඇත්තනේ ඒකට කර්ම කියන්නේ අපි මෙහෙම ඉන්න වෙලාවේ හෘද වස්තුව ගෑනවා ලේ ගමන් කරනවා ඒක කර්ම නෙවෙයි. එතකොට මේ වෙලාවෙත් නියපොතු වැවෙනවා. මේ වෙලාවේ දත් වැවෙනවා. ඒ කටයුතු මොනවා වුණත් ඒක කර්ම වෙන්නේ නැහැ. නමුත් මම මේ දත් ටික ලස්සන කරන්න ඕනේ. එහෙම නැත්නම් කෙස් ටික හැඩගස්සන්න ඕනේ. එහෙම නැත්නම් මේ හෘද වස්තුවට මම මේ පේස්මේකර් එකක් දාන්න ඕනේ. ඒක සේරමෙදිම ඔන්න අපි චේතනා ලං කරාට පස්සේ හැම එකකින්ම අර ලස්සන්ට අනාකූලව ගමන් කරපු වතුර පාර දැන් ආකූල කරගන්න හදනවා. කෙරුවට පස්සේ කරන හැම එකටම වග වෙන්න වෙනවා, ගෙවන්න වෙනවා. කර්ම වශයෙන් ගෙවන්න වෙනවා. ඒ නිසා පුළුවන් ද කියලා අහනවා චේතනා පහළ නොකර ඉන්න කද්දාවත් බෑ. නමුත් මේ අපි හිතා ගන්න තරම් මනෝලෝකමවන්න හීනමවන්න චේතනාමවන්නම අවශ්‍යද කියන ප්‍රශ්න විතරයි මතුවේන්නේ අපිට මෙච්චර චේතනා පහළ නොකර නැත්නම් චේතනාවල් ප්‍රයෝජනේ සලකලා විතරක් පාවිච්චි කරලා මේ අඩු කිරීමෙන් මේ මනෝ සංචේතන ආහාර අඩු කිරීමේ වැඩ පිළිවෙලකටයි බුදුරජාණන් වහන්සේ ගැඹුරෙන් අපි වඳ ගහන යන්නේ. හැබැයි ඒක හරි අමාරුයි කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න. මොකද හැම කෙනෙක්ම හිතනවා මට ඕනේ සුන්දර අදහසක් කල්පනා කරාට මට ඕනේ චේතනා පහල කරලා මොකද්ද ඇති වැරද්ද? මොකද මම චේතනා මට්ටමේ විතරනේ ඉන්නේ තාම ක්‍රියාවත් වෙලා නැහැ වචන කතා කරලා නැහැ. ඒ නිසා චේතනා තිබුණට ඒක පහළ ගැන්විලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ඒ මහාවීර කියන එහෙම නැත්නම් අපි ජෛන නායකතුමා නිකණ්ඨනාථ පුත්ත එයාගේ දර්ශනයත් මේකමයි එයා කිව්වා කාය දණ්ඩ වචී දණ්ඩ තමයි ප්‍රධාන මනෝ දණ්ඩේ ගණන් ගන්න එපයි කියලා. ඒ කියන්නේ කාය කර්ම වචී කර්ම දෙකයි වැදගත් මනෝ කර්ම වැදගත් නැහැ කියලා. ඉතින් ඒ ගෝලෙ ඇවිල්ලා බුදුජානනාංශ ළඟදී බුදුසසෙ අහනවා මේ උඹලගේ ගුරුනාංශ වලට මොනවද කියලා දෙන්නේ අපිට කියලා දෙනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම මේ මනෝ කර්ම ගණන් ගන්න එපා මේ කාය කර්ම වචී කර්ම හදාගත්තොත් හරි එතකොට මේ තුනේ කොයි එකද වැදගත් වෙන්නේ කාය කර්ම වචී කර්ම විතරයි ඔය දේශපාලනඥයෝ කියන්නේ එච්චර තමයි ඒගොල්ලන්ට මේ කාය කර්ම වචී කර්ම හදාගත්තොත් රැයට සරව තරබීම ටිකක් බීලා බුදිය ගත්තට ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකද දවල් වලට සුදු වෙනකන් ඉන්නවනේ බාපණයක් දාගෙන ඒක තමයි මේ පෙන්වන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන කාය කර්ම වචී කර්ම වලට යටින් කියන මේ මනෝ කර්ම එනතම මනෝ සංචේතන කාය කර්ම වචී කර්ම වලට වඩා ඉතාමත්ම බලවත්. ඒක දැක ගන්නවත් කෙනෙකුට එහෙම නැත්නම් ඒක ණය විපස්සනාට දාලා අල්ලගන්න එහෙම නැත්නම් ඒක ආකාර පරිවිතක්කයට දාලා අල්ලගන්න දැන් අනුමාන ඥානයකට දාලා අල්ලගන්න කිසිම තැනක අපිට ඉඩක් තියලා නැහැ මේ අලුත් තියෙන අධ්‍යාපන ක්‍රමය. ඒක සම්පූර්ණයෙන්ම අපේ හිත කුරුවල් කරලා අපේ හිත වෙන පැත්තකට යොමු කරලා මේ චේතනාවක් හැම වෙලාවට අහේදී පිණිස හිටිනවා. ඒකේදී උදේ ඉඳලා හැන්ද වෙනකන් කිලෝරක් නැති චේතනා පහල කරනකොට ඉතින් අපිට කොහෙන් මේ කර්මපටිසන්ධ වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද අපි කරන ප්‍රමාණය පිළිබඳව ටොං ගන්නවත් දන්නේ නැහැ. පොත් ලැබීමක් තබා තොංගානවත් දන්නේ නැහැ. ඒ මොකද අපි දන්නේ මේ චේතනා මෙච්චර දරුණුයි කිය. අපි දන්නේ මේවා පිළිබඳව පොත් ලබා ගන්න පුළුවන් සමහරවිට විතරයි කිය. කෙනෙකුගේ චේතනා පිළිබඳව තා කරන පොත් ලබන්න බෑ. ඒක මේ චේතනා පහුණාට පස්සේ බල්ල වැඩකුත් නැහැ. චේතනා ඉන්දිසල බල්ල වැඩකුත් නැහැ. ඒ චේතනා මත වෙනකොටම මේ චේතනාව තමයි මේ සේරම කාය කර්ම වචී කර්ම වලට මුල් වෙන්නේ. ඒ නිසා මට මේ චේතනා එනකොට මේ කාගේ න්‍යාය පත්‍රය අනුවද මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද වෙන්නේ? මගේ හිතසුව පිණිසද කියලා බලන අයිතිවාසිකම මට නැතුව බුදුන්ව දීලා හරියන්නේ නැහැ. සරබලදාරි දෙයියන්ව දීලා හරියන්නේ නැහැ. බ්‍රහ්මයාට දීලා හරියන්නේ නැහැ. අල්ලාහ් හරියන්නේ නැහැ. මෙන්න මේක තමයි බුදුරජාණන් අපිට දීපෝ මානව අයිතිවාසිකම උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් මේ පිටිපස්සේ අඹාගෙන යන මේ චේතනා පිළිබඳ වගකීම් මට බලන්න බෑ. උඹලම බලාගෙන ඉලා. බලාගෙන බලපන් මේ කොච්චර සාදු චරිතයක් ගත කරත් කාය වචී දුස්චරිත නැතුව මේ චේතනාවල් වල තියෙන මිච්ඡා ගතිය නිසා අන්තිමට ඇදගෙන වැටෙනවා අපායකට ඇදගෙන වැටෙනවා බලාපොරොත්තු සුන්වීමකට ඇදගෙන වැටෙනවා අප්‍රිය සංයෝගයකට ප්‍රිය විපයෝගයකට. ඒකට හිතා ගන්න බෑ මොකද මේ ඇයි එහෙම වුනේ කියලා. බුදුජානනාංශේ සඳහන් කරනවා චිත්ත ලැබුවටයක් හරි කරවිලටයක් හරි ඕජාව සහිත පොළොවට දැම්මට පස්සේ ඒක උරා ගන්නෙම පොළවේ චිත්ත රසය. ඒකල කොළ ටිකත්, මල් ටිකත්, ඵල ටිකත් සේරම චිත්ත ඇති කරලා දෙනවා. නමුත් එතන අඹයටයක් හිරෙව්වොත් එහෙම නැත්නම් වෙන පැණි රස ගෙඩියක් හිටෙව්වොත් ඒක උරාගන්නේ පොළවේ තියෙන රස ඕජා. ඊටසේකේ ඵලය මීරි. පොළවේ දෝෂයක් නැහැ. ඒ දෙන්න උරාගන්නේ අර අදාළ දේ. ඒ වගේ අපි මේ මේ අම්බෙච්ච මනසාත්ම භාවයේ මේ බුද්ධ ශාසනයේ මේ ඉදිරිපත් වෙච්ච රූපේ, ශබ්දේ, ගන්ධේ රසේ මොකද්ද උරාගන්නේ කියන එක. මොකද්ද අපි විඳින්නේ කියන එක මොකද්ද අපි ලබා ගන්න කියන එක අපේ එකනායි කරාට වෙනස්. අපි ඔක්කොටම එකම කෑම මේසකට ආර්ධනා කරාට අපි බෙදා ගන්න පත වෙනස්. ඒ පතය බෙදා ගන්න බත්පත තෝරා ගැනීමේ අයිතිවාසිකමනේ කෑම මේසට ආර්ධනා කරනවා කියලා කියන්නේ දෙකක් සම නැහැ. ඒක නිසා මමයා ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ හැම දෙයකටම ඉස්සර වෙන මේ චේතනාව කාගේ න්‍යාය පත්‍රයන්ද වැඩ කරන්න කියන එක දැනගන්න අපි ඉස්සල්ලාම චේතනා දැන ගැනීම Tamange යුතුයකමක් භාවනා ජීවිතයේදී විතරක් හම්බෙන අවස්ථාවක් මේකට යොමු කර හිතක් මානසිකාරයක් එහෙම නැත්නම් දැක ගැනීමේ අවශ්‍යතාවයක් ඒකට ලෑස්තිලා යෑමක් බුදුජානනාංශ අපිට පවරන්නේ බුදුජානනාංශය දන්නවා බුද්ධ වහන්සේට වගේම අපිට මනුස්ස මනසක් ඒ මනස හරියට යොමු කරොත් චේතනාව බලන්ඩ ආවට කියාර කරන්න බෑ ඒකට ගොඩාක් ලකලාස්ති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහා තියෙන තිර හතරක් පහක් අරගත්තට පස්සේ තමයි මෙතෙන් යන්න ඕනේ වෙන්නේ. මොකද එතෙන්ට යනකොට ඒකට ලෑස්ති මනසක් සූදානම් මනසක් තියනවාද කියන එක අද වාගේ දවසක අද වාගේ බුද්ධ ධර්මයක් තියෙන තැනක කතා කරන්න පරිශ්‍රයක්වත් නැහැ. මොකද ඒක කවුරුවක්වත් දන්නේ මේකේ සංඛාර කියන එක නැත්නම් සංස්කාර ස්කන්ධය කියන එක නැත්නම් මේ මනෝ සංචේතනා කියන එක කොහොමද අපේ ජීවිතේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියලා ඒක ශීල ශික්ෂාවේ පලාතකවත් නැහැ සමාධි ශික්ෂාවේ කිට්ටු කරලවත් නැහැ විපස්සනා විදී ප්‍රඥා ශික්ෂාවේදී ඒක මතුවෙනකොට මේ අද ශාසනයේ තියෙන සීලයට සමාධියට මුල් තැන දීලා නිසා විපස්සනාව කියන එක මතු කරගන්න දන්නේ නැති නිසා අර ගොල්ලන්ගේ වැඩි ඡන්දයට දිනලා තියෙන නිසා ඒකට කවුරක්වත් එළඹෙනව පෙළඹෙනවත් අඩුයි යොමු කරනවත් අඩුයි යොමු කරත් ඒක දුෂ්කර කාර්යයක් ඒ නිසා උඟ දෙනෙක් මේ මනෝ සංචේතන ආහාරය තෘප්තිය වෙන මනෝ සංචේතන ආහාරය අඳුනගනත් නැහැ මේ භාවනා කරන්නේ ඒක දකින්නයි කියලා දන්නේ නැහැ. ඒක නිසා අපි දැන් දවල් අපි ගත්ත ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරියදී ගත්තොත් කෙනෙක් වාර්තා කරනවා මම අද ඉන්නේ භාවනා වැඩපිළිවෙල තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ඒ නිසා මට කය සුවසේ පහසුව ලිහිච්ඡ ස්වරූපෙන් තැම්පත් කරන්න පුළුවන්. තැම්පත් කළ මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්නත් අවස්ථාව ලැබෙනවා. සමහරලාට මම ආස්වාද ප්‍රසවාසයේ බලනවා. මේ කොයි එක බැලුවත් ටික වේලාවක් ගියාට පස්සේ පරිසර සාධක විචල්්‍ය සාධක යහ ක්‍රමයට එහෙම නැත්නම් අනුග්‍රහ තාලයට තියෙනවනම් මේවා නොදැනෙන මට්ටමට යනවායි කියලා අපේ හිත මේ ගැන ස්පර්ශය නොදැනියා. පස්සාහාරය తాවකාලිකව අයින් කරනවා. කබලින් කාර ආහාරයෙන් 12න් පස්සේ කොහොමද තම්බෙන්නේ? ඉදිරින් ගෙනලා සංගාගෙන ධානය කෑවොත් මිසක්. ඒක කබලින් කාර ආහාර පැත්තක තියන්න. පස්ස ආහාරය නැති වෙනවා. ස්පර්ශය නැතු වෙනවා. ආශ්‍රව ප්‍රසවාස වෙන් කරලා අඳුරන්න බෑ. ඉන්නව නෑ, දන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මේ කෙනා දැන් මම ධාතු මනසිකාරය කරන්න ඕනද? දැන් මම බුද්ධහනුසුජය කරන්න ඕනේද? දැන් මම අනිච්ච දුක්ඛම් බලන්න ඕනේද? දැන් මම පටිච්චසමුප්පාද බලන්න ඕන කියන්නේ මේවට තමයි චේතනා කියන්නේ. ඉතින් මේ චේතනා මතුවෙනකොට එව්ව දෙන ලනුව කාලා ඒක දිගේ දුවනවා වෙනුවට මේ මෙච්චර මම පස්සය ස්පර්ශය හොඳට සමනය කරගෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේ චේතනා මඩගුදු මඩගොහරුවකින් වෙන බුබුලු දාන්නා වගේ ඔලේ එක එක එනවා ඒන හැම එකටම අපි පණ දෙන්න හදලා ඒ අනුව කතන්දර ගොතාගෙන ඒක අංග සම්පූර්ණව සම්පූර්ණ කරලා දෙන්න අපි මනෝ සංචේතන ආහාරයට පොහොර දාන හැටි බලනකොට කොච්චර මේ මිනිස්සයා අනාථද කියලා හිතන කොච්චර අසරණද බලන්න මේ චේතනාවක එච්චර බරපතලකමක් තේරෙන්නේ නැහැ ඒක හිතනවා අහිංසක වැඩන්නේ ඉතින් මේ ධාතු මනස්කාරය බලනවා කියන එක මොකක්ද ඇති වැරද්ද එහෙම නැත්නම් මේකේ පටිච්චසමුපාදය බලනවා කියලා මොකක්ද ඇති වැරද්ද නමුත් මේ මේ ලස්සනට යන භාවනා ස්පර්ශ නැති වෙලාද ස්පර්ශයක් අරන් දාන්න හදන බව තේරෙන්නේ නැහැ. මේ કૃත්‍රිම දෙයක් මේ කරන්න කියලා. මගේ මනසෙන් මේ යෝජනා කරන්න කියලා. මේක ගොඩ බෙදක දෝරකමක් කියලා. ඉතින් ඒක නාට කිව්වොත් එහෙම මේක වැරදි වැඩක් කියලා. යකෝ සාක්කි මේ මේ පටිච්චසමුප්පාදයක් නරකයි කියනවා. ඇයි යත්තේ මේ මේ ධාතුමනසිකාරයත් හොඳ නැහැ කියලා කියන්නේ. මල මගුලයින් මේ අනිච්ච දුක්ඛ ගණත්තත් එපයි කියනවනේ කියලා ඉච්චි පුදුමාකාර විදිහට තමන්ගේම වලිගය අපා ගන්න. තමන්ගේ වලිග අපනකොට රීද් වෙනවා. මොනවා කරන්නේ? ඉතින් ඒ වෙලාවේ මේ වෙන දෙයකට වෙන්න අරපන් කියන එක ශ්‍රද්ධාවත් කරන්න. එතින්ද වෙනකොට ඒකන උගා ජීවුණු කෙනෙක් ජීවුණු වුණාට එයා දන්නේ දැන් මගේ හිත මේ මනෝ සංචේතන ආහාර කියන හැම ඛණ්ඩයි හදන්නේ. කෑවට කමක් නැහැ. gediya පිටින් කෑවොත් කෝක්කේ ගැටට පැටලෙනවා. මනෝ සංචේතනාහාරය ඒ වෙලාවේ කණ්ඩ වෙනවා. කනකොට ටික ටික කාපන් කියලා කියනවා. ඒකට ඇතුලේ තියෙන බිහි අහුවෙනවා. ඒ මනෝ සංචේතන ආහාර දිගේ තමයි අපි මෙතෙක් කල් හසුරුවලා තියෙන්නේ. අපි කියන චේතනා කියලා. ඒක නිසා මම ඊයේ කොටක් පාදන්න උත්සාහ ගත්තා. සාමාන්‍ය අටුවා ක්‍රමෙත් නැත්නම් අභිධර්ම ක්‍රමෙට පස්ස පංචමක ධර්ම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා කියන්නේ. ඒ ස්පර්ශ ඉස්සරහ තියෙන සදා පස්ස පංචම කියන්නේ. ඒක සාරිපුත්‍ර සාංශයෙන් පෙන්වන සමාධිටි සූත්‍රයේ තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ස්පර්ශයේ ඉන්නේ හතර විනියට ඊට පස්සේ මනසිකාරය ස්පර්ශ කරනකොට ඊට ඉස්සලා චේතනා පහළ වෙලා ඉවරයි. සංඥා පහළ වෙලා ඉවරයි වේදනා පහළ වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි ඒ සුඛ දෙන, සැප දෙන වේදනා ටික අනුව තමයි ස්පර්ශය පහළ වෙන්නේ. ඒ නිසා යෝගාවචරයට මේ මම ධාතු මනසිකාරය බලන්න ඕනද කියන හැඟීම එනකොට එයා ඒක ඒ චේතනාවට එතකොට අහුවෙලක් ඉවරයි. ඒ සංඥාවට අහුවෙලක් ඉවරයි. ඒ නිසා එයා හිතන්නේ ඒක අල්ලගන්න බැරි වෙන්නේ මේක හිතලා ගත්ත එකක්ද නිකන් ඉබේ පහළ වෙච්ච එකක්ද කියලා. එහෙනම් කොහෙන්ද මේක එන්නේ? ඒ වෙනස අල්ලලා දෙන්න උපමානයක් පෙන්වන්න අමාරුයි. ඒ නිසා කියන්න පුළුවන් මොනවත් නැති එක හොඳයි මොනවත් දානවට වැඩිය කියලා. ඒ නිසා කියන්න පුළුවන් වතුරේ තියෙන අන්තිම පිරිසිදු කියන්නේ. වතුරට පාටක් ගඳක් රසයක් හැඩයක් නැත්නම් වතුර ඉතාම පිරිසිදුයි. වතුරට මොන පාටක් ආවත් කෙලසෙනවා. මොන ගඳක් ආවත් කෙලසෙනවා. මොන රසක් ආවත් කෙලසෙනවා. ඒක සුද්ධ ජලය කියලා ගන්න බෑ. ඒ නිසා අපි හිත පිරිසුදු කරගෙන කරගෙන යනකොට ඒකට මොන දේ දැම්මත් චේතනාවක් වෙන්න පුළුවන්. ඒ ලයිස්තු බුදුජානන්සේ සඳහන් කළා තියෙන්නේ යේ ලෝකේ උපයුපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතේන උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ ආනාභිරත සංඥා මේ ලෝකයේ අභිරතිය කියලා අපි පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් බදා ගන්න එකත් අභිසතිය තමයි. වර්ණ රූප සහ සටහන් ඇහෙන් බදා ගන්න එකත් අභිසතිය තමයි. කනට රස කර්ණ රසායන සංගීත දිගේ යන එකත් අභිසතිය තමයි. නාසයට දිවට කයට ඒ පහස ලැබෙන එකත් අභිසතිය. ඒ වගේම මේ හිතින් අපිට ඕනේ වල්බూరు අදහස් කතා කර කර ඉන්න එක මේ සම්පප්පලාප. ඒවත් සීරම අභිරතියට වෙනවා. ඒකේ අන්තිම අඩුව අඩිය තමයි මේ අපි නිකන් ඉන්නකොට චේතනා කරන්නේ. එක එක දේවල් චේතනා කරනවා. ඒකෙන් පේනවා මම කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. මුඛාක් හරි කෙලෙව. එල්ලිච්චදී දිගට ගසාගෙන යනවා. ඒක දිගේ කතන්දර ගොත කොට අර මුර්ග ගහයට බුදිය ගත්ත මිනිහා වගේ. එද්ද ඒක දැකගන්න මේ පහළ වෙන චේතනාව පහළ වෙනකොට ඒක උණුනේ අල්ලගන්නවයි කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා ඊට ඉස්සෙල්ලා හිතාමතා කරන දේවල් නතර කරලා තියෙන එන හැමදේම ස්පර්ශයට ලක් කරලා එතෙන්දී අපි ගොඩක් වෙලාවට රූප රූප සංඥා දැකලා ඒක සංසිඳිච්ච වෙලාවක ඉබේ අතනින් මෙතනින් පහළ වෙන මේ අදහස් නැත්නම් විවේකී මනසට පහළ වෙන මේ අදහස් වල තියෙන මේ චේතනා ස්වභාවය අල්ලා ගන්න පුළුවන් නම් යෝගාවචරයට ඒ යෝගාවචරයට තේරෙනවා මගේ හිත මුඛයේ කරි පටලවාගෙන අවුලවාගෙන තියාගෙන ඉන්න නැත්නම් යාට ඉන්න බෑ. ඒක නිසා අර ඒ වෙලාවට ස්පර්ශහාර රූප පේන්නේ නැත්නම් සද්ද ඇහෙන්නේ නැත්නම් ගඳ නැත්නම් රස නැත්නම් පහස නැත්නම් ඉතින් හිතවිලි හරි අරගෙන හරියට එව්වා උපමාවකට කියන්නේ දවල් 30 කන මී හරකා රැහැට වමාරා කනවනේ. ඒක හරකගේ රොමන්ටිකයාගේ හැටි. ඒකේ තමයි මේ චේතනාවලට එන්නේ අපි කලින් කාපු තනකලෝල වමාරා කෑම. ඒවා අපේ රුචි අරුචිකම් එකමතු කරලා දෙනවා. අපේ ඇබ්බැහි මතු කරලා දෙනවා. කර්ම ශක්ති මතු කරලා දෙනවා. පෞෂත්ව ලක්ෂණ මතු කරලා දෙනවා. අන්නේ පෞෂත්ව ලක්ෂණ මතු වෙනකොට මේ තමයි මම යගේ හෙළුව රෙදි නැතුව පේන හැටි. ඒ නිසා ඌට පොහොර දානවා වෙනුවට මේ පේනකොට ඒක සංචේතන වශයෙන් අඳුන ගන්නවයි කියන එකට කියන එක පුදුමාකාර විවුර්ත මනසක් තියෙනවා. පුදුමාකාර විදිහට මේ සංචේතනයනකොට අල්ලා ගන්න පුළුවන් වෙන්නේ නොවුනොත් එකතිගේ කතන්දර ගෙවීමේ සත්‍යකයි. එකතිගේ හිතවිලි මවන්න යෑමෙන් මුරුංග ගහයට බුදිය ගත්ත මිනිහාගේ හිතවිලි මවන්න ගිය ගම හීන දකින්න ගිය ගමන් සතිය ගැන හර තේරෙන්නේ නැහැ මොකද මේ මනරවන්දනීය මාතෘකාවක ඉන්නේ නමුත් චේතනාවක් බව දන්නේ මේ නිසා චේතනා සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ මගටමට ගියාට පස්සේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හොති විඥානස්සති කිය. මේ විදිහට ස්පර්ශාගෙන් తాවකාලිකව අපි වෙන් වුණාට පස්සේ එහෙම නැත්නම් ඇහ කන දිව නාසයෙන් එහෙම නැත්නම් අපි බලාගෙන ඉන්න මේ ආස්වාද ප්‍රසවාසයෙන් පව අපි ටික වේලාවකට විවිධ ස්ථානයකට ගියාට පස්සේ එහෙම නැත්නම් හිස් තැනකට ගියාට පස්සේ අපිට එනවා චේතන ප්‍රකල්පන එහෙම නැත්නම් හිතවිලි නැත්නම් අනුශේ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපි මෙහෙම දාමු ඒක ඒකට මම හිතන තීරෙයි කියලා. අපි මේ සලායතනේ පවත්තන කොට gedara dore කතා කරන වෙලාවක් හිතන්නේ අපි කුෂ්‍යම්ම කෙනෙක් වශයෙන් හෝ ගෘහණියක් වශයෙන් හෝ තාත්තා කෙනෙක් වශයෙන් හෝ මොකා වශයෙන් හරි කවන්නේ කියන්නේ. එමේ ඉන්නකොට අපි කොච්චරක් මේ ඇහැට රූප જાති පෙන්වන්න ගෙදර දොරේ ඇතුළත ගෘහපකරණ සකස් කරනවද මල්වත්තර ගියාම වටපිට කොච්චර සකස් කරනවද ඒකෙන් අපි විවිධාකාර රූප ඇහැට වක් කරනවනේ ඊට පස්සේ ශබ්ද ගත්තාම වාර්තාගත කරගත්ත ශබ්ද තියෙනවා සංගීත උපකරණ තියෙනවා රේඩියෝ එක තියෙනවා ටෙලිවිෂන් එක කන් කරච්චලයක් නැතුව වක් කරනවානේ කාණ්ඩ ශබ්ද ඊට පස්සේ නාසයට මේ කැම වෙනකොට එක සුවඳක් බුදු කිට ගියාම තව සුවඳක් নানা ආකාර සුවඳ જાති අපි හම්බ කරනවානේ ඊට පස්සේ දිවට රසමසවුළු විවිධාකාරයෙන් සූප ශාස්ත්‍ර දෙනවනේ කොට්ට මෙට්ට ඇඳ හැතලි කවිච්චි යාන වාහන වල පස්සට විල්ලුද જાති ගොඩක් දෙනවනේ. ඊට පස්සේ හිතට හිතවිලි ගොඩක් දෙනවා. අපි දැන් මෙතෙන් ඩාවට පස්සේ යම් වෙලාවක ආනාපානෙට හිත දැම්මයි කියලා ආනාපානෙට හිත හිටියයි කියන්නේ ඇහැට රූප දෙන්නේ නැහැ කියන එක අපි සචේතනිකව කරනවා. ඇහැට රූප දෙන්නෙත් නැහැ, රූපත් නැහැ, ඇහත් නැහැ, ඇහ බහලා. ඊට පස්සේ ශබ්දත් නැහැ, කනත් නැහැ, කියන සද්ද අපි ගණන් ගන්නෙත් නැහැ නැත්නම් නිස්සත්තනකට යනවා. නාසයෙන් දිවෙන් ගොඩක් කරදර වෙනවා අඩුයි. කයට එන පහස තමයි අපි දැන් අරමුණු කරන්නේ. ඉතින් කයේ පහස ඉන්නවයි කියලා කියන්නේ ඇහි කටයුතු වෙන්නේ, කනේ කටයුතු වෙන්නේ, නාසයේ දිවේ හිතේ කටයුතු නැහැ. මේක හිතයයි කියලා හිතන්න. ඒ කායනුපස්සනාව කියලා අමාරුයි. නමුත් මම මේ දිග කතාවක් කීටි කරන්න ඕන නිසා කියනවා අපි හිතයයි කියමු ආනපාන. අපි හිතයයි කියමු කයේ ටික වේලාවක් යනකොට දැන් ඒකත් නැති වුණා නම් දැන් ඇහි රූප නැහැ, කනේ ශබ්ද නැහැ, නහයි ගඳ නැහැ, දිවේ රස නැහැ, කයේ තියුණු පහසක් නැහැ, හිතේ හිතවිලිත් නැත්තම් දැන් මේ ආයතනේ ගනුදෙනු නතර වෙනවනේ. නතර වෙන්නකන් මෙයා බලාගෙන ඉන්නවා ඇතුලේ තියෙනවා එළියටම දාන්න. එතකම්ම මේ පිටින් එන දෝරේ ගලන නිසා ඇතුලේ එකතු වෙලා තියෙන සැරව, ඇතුලේ එකතු වෙන පුරුව, ඇතුලේ එකතු වෙලා තියෙන මේ කුණු කන්දල් එළියට යන්න විදියක් නැහැ. පිටින් එන එක නතර වුණාට පස්සේ ආයතනේ වහලා නැති නිසා අපි මෙතෙක් සංසාරේ ගෙන ආපු සෑම මණ්ඩි මිදිච්ච ඒකේ එකතු වෙලා තියෙන කුණු කන්දල් ටික හිමීට එන්න පටන් ගන්නවා. මොකද මේ මේ පිටින් අරමුණේම ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් නැතර කරලා පස්සේ විතරයි අවස්ථාවක් ලැබෙන්නේ ඇතුලෙන් පිටතට දාන එක කොටු කරලා වෙන් කරලා බලන්න. මෙන්න මේක දැක්කොත් පෙනේ මේක ඇතුලේ මොනම මොනවත් මිටි මිනි මිනි මුතු රත්තරන් මොනම දෙයක්වත් ඇත්තේ නෑ පුදුම කෙලස් කොටවල් තියෙන ඇතුලේ මේ තරහ වෙච්ච ගිය ආත්මයත් එක්ක ඇති වෙච්ච වෛරයක් නැත්නම් ගිය ආත්මයත් එක්ක ඇති වෙච්ච ප්‍රේමයක් එනකම් මේ ආත්මේ මට වෙච්ච එකක් එනකම් මගේ අයට කරපු ප්‍රේමයක් නැත්නම් වෛරයක් නේ ඔක්කොම එකතු වෙලා කියන. ඉතින් අර යමක් ඇති නොවන වෙලාවේ මේ බලවත්ම චේතනාව උඩපයි. උඩ පැනනට පස්සේ දැන් ඔන්න මතු වුණාම Tamanට තේරෙන්නේ මේක අත්තකතම් බිම්බම් පරකතම් අගහම් මේක මවිෂෙන් කරන ලද ප්‍රතිබිම්බයක්ද නැත්නම් අනුන් කරන ලද කූණිමත්ද කියලා තේරෙන්නේ නැහැ. බුදුජාන් වහන්සේ කියනවා ගොපල්ල හරක් ටික ගාලා ඇතුළට දාලා රැයට යනවා බුදිය ගන්න. ඉතින් අර උදේ වෙනකම් වමාරකක ඉඳලා උදේ පාන්දර ආසාවෙන් ඉන්නවා අලුත් තනකොප් පිටියකට යන්න. ඉතින් ඒ නිසා ගෝපල්ලා එනකොටම අරුන් අර ගේට්ටුව ළඟට රොක් වෙනවා. දොර ඇරපු ගමන් ඉස්සරහම ඉන්න එකත් අල් වෙනවා. එක පැටියෙක් වෙන්න පුළුවන්, නාම්බ වෙන්න පුළුවන්, වැසියක් වෙන්න පුළුවන්, නෑඹියක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි අර ගේට්ටු අරින වෙලාව වගේ තමයි පිටින් අරමුණු වෙන්නේ. පොපල්ලා ගිල්ල ගෝට්ටු අරපු ගමන් එතන මෙහෙට මේක බක්කාලේ එළියට විසිරෙනවා. මේ වගේ අපේ චේතනාව එළියට එනවා. කොයි එක එයිද කියලා එයාට ඒ බලන භාවනා කරන එකට හැකියාවකුත් නැහැ, අයිතියකුත් නැහැ, න්‍යායපත්‍රකුත් නැහැ. මේක දෙයන්නාසේ කරපු දෙයක්වත් නෙවෙයි. බුද්ධම සුද්ධ අහම්බයක් තියෙනවා. නමුත් මේ අහම්බෙන් පේනවා ඇතුලේ මොකද ඉන්නේ කියලා. තමගේ හිත ඇතුලේ läග්ගෙන ඉන්න පෙරේතයෝ, භූතයෝ, යක්ෂයෝ තේරම පේන්න පටන් ගන්නවා. ඉතින් අපි එව්වට එළියට එනකොට මේ චේතනා එහෙම නැත්නම් මේ ප්‍රකල්පනා මේ එළියට එන්නේ කියලා ඒක දෙනලනුව කෑවොත් ඊට පස්සේ මේ මනසට කිසිම හවුහරණක් නැහැ. මේක දැක ගන්න පුළුවන් නම් අපිට චේතනා බලන්න නම් ක්‍රියාකාරකම් නතර කරලා පිටින් එන අරමුණු ඇතුළට වීම පුළුවන් තරම් අඩු කරලා නැත්නම් ඒක නිෂේධනය කරලා මේක මතුවෙන්න අරින්න. මතුනාට පස්සේ පටන් අර ගන්නකොට තමයි තේරෙනවා මේ මනෝ සංචේතන මේ මතුවෙන එක අල්ලාගෙන විඥානය කතා ගොතනවා. විඥානය අපි සත්‍යයෙන් පැත්තකට දානවා. අපි අසත්‍යමත් කරන ප්‍රපංච කරන එකට ගෙනියනවා. ඉතින් ඒක දැනගෙන Taman එකට පොහොර දාන්න නැතුව මේ හරක නැත්තම් ඊගාව හරකයි කියතේ. කොයි එක හරි මේකට එනවා අන්න ඒක දිහා දොරටුව ගාව දොරටු පාලෙක් වගේ බලාන ඉන්නකොට අපි සත්‍ය අඳුරලා දෙනකොට කියන්නේ පිටින් ඇතුළට එන අය බලන දොරටු පාලයයි. ඉස්සල සතිය පිහිටවන. ආශස් ප්‍රසවාස එනවා යනවා, පිම්බෙනවා හැකිනවා එනවා යනවා, වම දකුණ තියෙනවා. දැන් සුද්ධ වශයෙන්ම පිටින් ඇතුලෙන් පිටතට යන කට්ටිය බැලීමේ සතියක්. මේ ගණතුන් නතර වුණාට පස්සේ තුවාලේ පුපුරලා සැරව එළියට එන වෙලාව වගේ දැන් මේකෙන් එළියට එන දේ පිළිබඳව සතිය අර මුලින් ඇතුලෙන් පිටින් ඇතුලට එන පිළිබඳව ඇති කරගත්ත සතියෙම සුවිශේෂී කෘත්‍යයක් නැත්නම් ඒ මුරකාරයගම වැඩක් ආයතනෙන් පිටතට යන බඩු පිළිබඳව වෙලා ඉස්තු කියනවා දැන් මෙතෙක් කල් තිබුණේ ආයතන නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඇතුළට එනවා ලයිස්තු ගත කරුවා. දැන් නිෂ්පාදිත අර දේවල් එළියට අනේක වාර්තා තැබීමක් කරනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ මනෝ සංචේතන අල්ලගන්න පුළුවන් නම් අර තේරෙනවා දන්න මිනිහා බේරෙනවා නොදන්න මිනිහා දන්නේ ටොං ගන්න කොච්චරද කියලා. ඒක නිසා සරුවත් chance සඳහන් කරලා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මේ තමන්ගෙන් ගොජේ දාන పూర్ව වැගිරෙන සරව වැගිරෙන මේ සංචේතනා දන්න මිනිහෙකුට නම් මේකෙන් බේරෙන්න පුළුවන් මානෙන්. මේක අයින් කරන්න පුළුවන්. නමුත් දන්නේත් නැත්නම් ඒක රස විඳිනවා නම් ඒක පිළිබඳව හික්මීමක් නැත්නම් ඒක සුද්ධ වශයෙන්ම තමන්ගේ චිත්තක්ෂණීය කාබාසිනිය කරනවා. ඒක සුද්ධ වශයෙන්ම සත්‍ය කඩලා දානවා. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ ඒ පිටින් ඇතුළට එන දේවල් බලබලා බලබලා දිනු කරපො සතිය ඇතුළෙන් පිටතට එන දේ මෙන්න මේ දෙක අඳුන ගන්න බැරි තත්වයකට යෝගාවචරයපත් වෙනකොට කියනවා මේක දන්නේ නැති මනුස්සයර තමයි පිස්සයි කියලා කියන්නේ. අපේ මනසේ විශාල ක්‍රියාකාරකම් වර්ගයක් වෙනවා ඇතුලින් පිටතට යෑම සහ පිටින් ඇතුලට යනවා මේකට ආයතන කියනනම් බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක නිසා මේ පිටින් ඇතුලට යන එක අපි එදිනදා ඉඳුරම් පිනවීම එහෙම නැත්නම් කාම භෝගය එහෙම නැත්නම් කාම ගුණ නැත්නම් වස්තු කාමී කියලා කියනවා. නමුත් ඇතුලෙන් පිටතට යන එක දැක්කොත් ඒක කවදාකවත් Taman නියෝජනය කරන බව දන්න එකට දවල් කාපු ආහාර වමාරා කනකොට වගේ එළියට එනවා. එළියට ඇවිල්ලා බලන එක දැක්කොත් ඒක නට මේක හිතා ගන්න බැරි නම් මේ මම යමද මේ නැත්තම් භූතයේද නැත්තම් ඕනියම් කරලාද නැත්තම් ආවේශ වෙලාද නැත්තම් කතරගම දෙයියද නැත්තම් ඕඩිමස්සිනාද ඉතී අර එන එකට නම් වණන් දාන්න දාපු ගමන් කපුව වට කරගෙන ඇවිල්ලා අප්පා ඕකට මෙන්න මේ රූණියම කරන් කපන්න ඕනේ මේ තොවිලේ කරන්න ඕනේ මේ ශාන්ති කර්මේ කරන්න ඕන කියලා වට කරගන්නවා කට්ටිය. ඉතින් මේ මනුස්සයට තේරෙනවා මට වද්දන්නේ නැති මොනවදෝ එළියට එනවයි කිය. මේ දෙක පටලවා ගන්න බැරි මනුස්සයාට භාවනාජ ප්‍රශ්නයක් අහනවා මොන මිනිස්යාද භාවනාවට සුදුසු මොන මිනිස්යාද භාවනාවට නුසුදුසු ඉතින් මානසික විද්‍යාවෙන් කියන බටහිර ලෝකයේ ශීසොෆෙනික් தත්ත්වයට යනකම් හිත ඇතුලෙන් පිටතට යන දේවල් සහ පිටින් ඇතුලට යන දේවල් දන්නේ නැති මිනිස්යා භාවනා කරන්න ගියාම පිස්සු හොඳ එක හැදෙනවා කෙලින්ම පිස්සන් කොටුව එනතම් බයිපෝල මට්ටමට ගිය මට්ටමේ භාවනා කරන්න ගියොත් කවදාවත් භාවනාවෙන් සනීප කරන්න බෑ ලෙඩ වැඩි වෙනවා භාවනාව පිස්සු වැඩි වෙනවා ඊට අඩු කෙනෙක් දන්නවනම් මේ ආයතනයේ පිටින් ඇතුළට එන දේවලුත් තියෙනවා ඇතුළෙන් පිටට යන දේවලුත් තියෙනවා ආයතනයේ අපි ශික්ෂණය ප්‍රයත්නයෙන් ඇතුළෙන් පිටතට පිටින් ඇතුළට එන දේවල් සෑහෙන දුරට අඩු කරගෙන හිටියට පස්සේ ඇතුළෙන් පිටතට වෙන දේවල් දැකීම විශාල භවනා දියුණුවක් ඔකට හොඳතෝම වීර්යවන්තව හොඳතෝ සතිමන්තව හොඳතෝම ශීලයක් ඇතුව හොඳතෝම ශ්‍රද්ධාවක් ඇතුව ගියොත් Tamanට තේරුම් ගන්න පුළුවන් එක පිස්සුවක් නෙවෙයි කොයි එකක් පිස්සෙක් කියන එක. හැම මිනිහටම පිස්සු. දන්න එකා කොටු කරලා අපි කොටුව පිස්සන් කොටුවට දැම්මට උන්ගෙන් අහලා බලන්න ඉලියේ නෙවුණොත් පිස්සු. සබ්බේ පුතු ජන උම්මත්තක. භාවනා කරන එක නම් මේ උම්මත්තක බව පිළි අරගෙන යා කොහෙන්දයි මේ නාඩගම නටන්නේ කොහෙද මේ රූකඩේ නටවනට නූල් සූත්‍රය කියන්නේ කියලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ කබලින්කාර ආහාර සඳහා අපි කැමරට නටන බව හැබෑව තිරසනුන් වගේම ස්පර්ශය සඳහා සූපේ සැප හොයනද උදේින්ද හන්දනක සැප හොයන නටන බවත් හැබෑව. ඒකෙන් මගේ මගේ මනදොල මගේ හීන ලෝකේ සැබෑ කරවන්නත් අපි අශික්ෂිත සටනක් කරනවා. අශික්ෂිත සටනක් කරනවා. ඒක ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මනදොල කොච්චර කැතද කොච්චර හෙලි කරලා තියනවද කියන එක මැකියවෙල්ලි බටහිර ලෝකේ හෙලි කරා ඉන්දියාවේ කෞටිල්‍ය හෙලි කරලා දුන්නා රජකම් කරනකොට ඔබ මේ ටික දැනගනි මිනිස් ඔක්කොම පිස්සෝ උඹට මිනිස්සු පාලනය කරන්න ඕන නම් මෙන්න මේ උඹ ළඟත් තියෙන මේ කඩප්පුලි ගති ටික මිනිස්සු අඹාගෙන මිරිකගෙන තද කරගෙන ඉන්න පුළුවන් ගතිය ඕක ක්‍රියාත්මක කරපුවා ඕකෙදී ආගමත් ධර්මයක් හොයන්න යන්න එපා. තලපං, කපපං, පොඩි කරපං කියලා. ඒ රාජ්‍ය නායකයන්ගේ ඒවා හෙලි වෙලා තියෙනවා. හැම මිනිස්සෙක් ගාම මේ තියෙන ගතිය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන එක හෙලි කරලා ඒක කාටවත් ආසාදනය කළ ජරාවක් වඩටපත් වෙන්නේ නැතුව තමන්ම දැකලා මේක නොදන්නා ශික්ෂණයක් නැති වෙලාවේ එළියට ආවනම් මට තරම් නොවන අශික්ෂිත වැඩ මගින් වෙනවා. දැන් මම සද්ධාවක ඉඳගෙන සීලක ඉඳගෙන සතියක ඉඳගෙන මේක දිහා බලලා දැනගන්නවා උඹේ ළඟ ওই තියෙන එක මේ ළඟ ඉන්න ඔක්කොගේ මල්ලේ තියෙන. Tamange හිතේ තියෙන මේ සංචේතන අතින් අපි සියල්ලම සමානයි. ඒ නිසා උඹට කොහෙද අයිතියක් තියෙන්නේ අර මනුස්සයා හොඳයි නරකයි කියන්නේ උඹෙත් පේනවනේ මල්ල ලියලා බැලුවොත් මොකද්ද තියෙන්නේ කියලා. පුදුමාකාර ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා මේ මිනිස්සෝ තව කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ මොන්න තරම් පිරිහිච්ච වෙලාවකද කියලා කාටද අයිතියක් තියෙන තව කෙනෙක් තීන්දු කරන්න තමන්ගේ මල්ල ඇතුළේ තියෙන මේ තරම් ගොජ දාන කුණු කන්දල් සැරව පුරවණන් අපි ඒක ඇතුළේ තියාගෙන තව කෙනෙක් විනිශ්චය කරන්න තරමට අපි වෙලා දඟලන්නේ කාමයටනේ අපිට කිසිම අයිතියක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ 84000 ධර්මස්කන්ධයේ කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කළා නැහැ. කිසිම තැනකට අයිතිවාසිකම හටන් කරන්න අයිතියක් අපිට දීලත් නැහැ. තව කෙනෙක් පාලනය කරන්න අයිතියක් දීලත් නැහැ. ඒ වුණාට දෙමව්පියෝ හිතනවා නෑ නෑ අපි දරුවෝ පාලනය කරන්න ඕන කියලා. ඉතින් දෙමව්පියන්ගේ කාම ජීවනයේ අතුරු බලයක් නේ දරුවා කියන්නේ. අයිතියක් කොහෙද දරුවා පාලනය කරන්නේ? ගුරුවරු හිතනවා ගෝලයෝ පාල කරන්න කියලා. ගෝලයෝ ටික ළඟට ආව නැත්නම් ගුරුකමක් හිටියේද? ඔය ටියුෂන් පන්තිවලම ගෝලයෝ පාලනය කරන්න ගියොත් ගුරුවරයාට හම්බ වෙයිද ටියුෂන් ගාස්තු? ප්‍රයිවට් ස්කූල් එකක ඔයගොල්ලෝ හිතනවාද ගෝලයෝ ශිෂ්‍යයව නැත්නම් පන්තියට ඒ නිසා ශිෂ්‍යයන්ට ගාණක් දීලා හරි ගෙන්න ගන්නයි හිත වෙලා තියෙන්නේ. රත්තු හිතනවා රත්තු පාලනය කරන්න ඕනේ. රජුරවන්ට පාලනයක් නැත්තම් ඌ අශික්ෂිතෙක් නම් බුදුජානනාංශයේ කියලා තියෙන මෙතන මම හිතන රජුරවරු නැතුව ඇති ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. වෛශ්‍යාවටයි මම පාරන හොරාට රජුරවන්ට ඒක විදිහට සලකන්නේ කියලා. මොකද ඔය තුන් දෙනා එකට ඉන්නේ රැට. රජුරෝයි වෛශ්‍යාවයි මම පාරන හොරයි අපි දැන් වෛශ්‍යාවට උත්තර දුන්නයි කියන්නේ රජුරවන්ට. හෙට රෑ වෙනකොට රජු රෝගෙන මෙන්න ඔබට ආවලා මෙහෙම කිව්වා. පරිසම්බයන් කියලා. මං පාරන හොරා පිළිමත රජුරණ තුන්නයි කියනකො තොත්තුවක්. තොත්තුවක් නෙවෙයි ඔත්තුවක් තමයි වෙටම. හෙට වෙනකොට හොරාගේ කණේ. මොදි ඒගොල්ලෝ එකට ඉන්නේ. ඒෂා මේ රජවරු අපේ පාලනය කරන්න හදනවා කිව්වට ඒ රජවරු ළඟ තියෙන මේ ගතිය නිසා රජ වුණාට පස්සේ හරි අමාරුයි මේ වගේ බණක් භාවනාවක් කරගන්න. ඉතින් මේ ගතිය අපි ළඟත් තියෙනවා. ඒක දකින්න මොන තරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද කියලා හිතන්න. මොන තරම් සදාචාරයක් තියෙන්න ඕනද වන්නේ නිසා සීල ශික්ෂාවේදී කාය වචන හික්මීම පිළිබඳ කතා කරන අතර මනෝ සංචේතන ආහාර විශේෂදී මනසේ හික්මීම. තමන්ගේ මනසේ හික්මීම පිළිබඳව ගැඹුරු නිසා ශික්ෂාවේ සීලයේ අඩිය මට්ටම තමයි තමන්ගේ මනසේ පහළ වෙන මේ චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුසය දිහා බලලා මේකට පුළුවන් තරම් එළියට එන්න දෙන්න. මේ කුණු ටික පුරුව ටික එළියට එන්න දෙන්න. බුදුජානන්සේ ඉස්සරහා බුදුහාමුදුරු ඉන්න කාලේ මොන්න තරම් කුණු කන්දල් එක එකනාගේ හදවතේ තිබිලා පැහි පැහි පැහි තිබුණේ මට කියන රිප්‍රෙස් කරපුවා කියන නැත්නම් සයිකොලොජිකල් වුන්ඩ්ස් කියනවා. දැන් මතුවෙන්න ආවට පස්සේ බුදුහාමුදුරු කියන්නේ එක උත්තරයයි. ඒක මතුවෙන එකම. ඒක දකින්න එකමයි උත්තරේ. තමන්ගේ හිතේ තියෙන කුණු කන්දල් અભීතව දකින්නකොට එයාට ඉන්න බෑ. වසංගණ්ඩ වසංගණ්ඩ ඒක විසපාය ඇති කරනවා කක්ක වෙනවා. අපි දන්නවා කුණු කන්දලයක් අරගෙන කුස්සිය මුල්ලේ වහලා තිබ්බොත් ඕක පුස් කාලා විසවායු ඇති කරන මුළු කුස්සියම නාශ කරනවා. ඕක අවුවට දාලා දාන්න මොකක්වත් වෙන්නේ ඔක්කොම හානිකර බැක්ටීරියා නැතිලා සැෆ්‍රොටික් බැක්ටීරියා විතරයි ඉතුරුන කොම්පෝස්ට් වෙනවා. මෙන්න මේ හෙලි කරන්න තමයි බුදුහාමුදුරෝ ශාසනයක් අපිට ඇති කරලා දීලා තියෙන්නේ. ඒක එන්න හරපන් දීවටෝ භික්කවේ විරෝචති නපටිච්ඡන් තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන් මහණනි මේ තථාගත දේශිත ධර්ම විනයේ කවුරු හරි හෙලි කරනවා නම් එයා බබලන්න පටන් ගන්නවා කවුරු හරි වහනවා නම් ඉතින් කක්ක ගොඩයි අපි භාවනා යෝගාවචර වශයෙන් හදාගන්න මේ පරිශදය අපි එකිනෙකාට එකිනෙකා හෙලි කරනවා අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ආපත්‍ය දේශනා කරනවා මොනවද වෙච්ච ගමන් තව කෙනෙක් ළඟට ගිහලා කියනවා ආයශිතු මෙන්නමයි මට අපත්‍ය තිද්ද වුණා. මම දේශනා කරගන්න. එයා මේ ਸਰබලධාරී දෙයියවත් පව් සමා කරන කෙනා අනේ තව කෙනෙක් ළඟට එහි කරනවා. ගිහි ජීවිතේ කරන්න බෑනේ. එලි කරපු ගමන් හෙට පත්‍රේ දාන්න. ඒ පත්‍ර වාරකාරු ඉන්නෙම මේ අනුගේ කුණු කන්දල් වෙන්නේ. ඒ කවුරුවත් කැමති නැහැ හෙලි කරන්න තියෙක හංගගෙන රැතිස්සේ දත් මිටි කකා කුණු කෙල කකා බුදිය. හෙට උදේ ආයෙ ඇවිල්ලා අමුඩ ගහගෙන හම්බ කරනවා. ඒකල මුළු දවස පුරාම දවස දවසේ නඩලා රැය 30 ආයෙසර නිින්දට ගියාම ඕව මතුවේ. මතුවෙනකොට දත් මිටි කනවා. නරක හීන පේනවයි කියනවා. භූත දෝෂ එනවයි කියනවා. නලියනවයි කියන මොනව භූතේ එක්කත් තමයි ඇතුලේ තියෙන ටික තමයි. මේක බලන්න පෞරුෂත්වයේ දෙන්නයි බුදු කෙනෙක් අල්ප ගානකට පස්සේ මතුවලා කියනවා මිනිස්සෙයිනේ. ඔබ මෙතෙක් කල් කරේ ඌ ඔබ වසංග ඇව්වා. දැන් ධර්මේ නාමයෙන් එහෙම නැද සීලේ නාමයෙන් සමාධියේ නාමයෙන් ප්‍රඥාවේ නාමයකට එන්න අරපා මේ මනෝ සංචේතන එනකොට ඔකට බයිනරි වලට ඉනිමම් බඳින්න යන්නත් එපා මේක එනවා මේ ස්පර්ශය පුළුවන් තරම් සංසිඳවනකොට නැත්නම් රූප කර්මස්ථානයේ සංසිඳවනකොට මේක මතුවෙනවා ඒකට ආඩම්බර වෙන්න බෑ මොකද මේ ආඩම්බර වෙන්න වෙන කුණු කන්දලයක් එන්නේ ඇතුළේ තිබ්බොත් මේක පිළිකාවට හැරෙනවා ඒ නිසා පුළුවන් තරම් එලි කරනකොට බුදුජාන් වහන්සේට තමයි ස්තුතිය යන්නේ. මොකද අපි මෙතෙක් කල මෙව්වා වසන් ගන්නයි උත්සාහ කරේ. ඒ නිසා මනෝ සංචේතන ආහාර යෝගාවචරය තමන්ගේ මනදොල සපුරනවා. හීන ලෝකේ සාර්ථක කරන්න හදනවා. විවිධ තමන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කරන්න හදනවා කියන එක තමයි අපි මේ දඟලන්නේ. මේ අපේ අදහස ක්‍රියාත්මක කරවන්නේ අපි මේ දඟලන්නේ මේක බලය කියන නාමයෙන්ම සමාජලට පාවිච්චි කරනවා. මට ඕන දේ කරන්න නෙමෙයි මම මේ ඔක්කොම ජඩකම් කරගෙන ඉදිරියටපත් කරන්න හදන්නේ. නමුත් අන්තිමට මැරෙන වෙලාව මොකද ඉතුරු වෙන්නේ? හැම කෙනාටම කියන වගේ අනික් අයට වැඩිය කැපිපෙනීමේ ආසාවක්. හැම කෙනාටම ඕනේ මගේ ඥාන නැත්නම් මගේ ජාතිය අනික් අයට වැඩිය පතුරවන්න ගතියක්. මේක තමයි පරිණාමවාදයේදී මතු කරගත්තේ මේ චාර්ල්ස් ඩාවින්. හැම කෙනාම එකයි. එක්කෙනෙක් නෑ මේ මගේ જાතිය බෝ කරන්න ඕනේ නෑ කියන කෙනෙක් හෝ මගේ අදහස අනිත් අයට වැඩිය ඉස්මතු කරන්න ඕනේ කියන ඉතින් සාමාන්‍ය දැනගන්න ඕනේ නම් ඕක ප්‍රජා සමිතියක රැස්වීම වාරයකට යන්න බෑන්ඩ් එකේ එක නවල උස්සල උස්සා අයිය වෙන්න හදන හැටි මොනම දෙයකට කවුරක්වත් මේ යෝජනා ඉෂ්ට කරන්න යන්නේ ඒකට විරුද්ධ වෙලා මගේ අදහස ඉදිරිපත් කරන්න හදනවා කදාක සමිතියකට යන්න බෑ කදාකත් යන්න බෑ. ඒක නිසා බුදු ජානනාංශය සඳහන් කරලා තියෙනවා එහෙම ලෝකයේ ඔබ මොනවාක්වත් ඉදිරිපත් නොකරන එකයි අපන්නක ප්‍රතිපදා. ඒ මෙච්චර කට්ටියට අදහස් තියෙනවනේ මෙච්චර කට්ටියට නව නිර්මාණ තියෙනවනේ මෙච්චර කට්ටියට ප්‍රගති අවශ්‍යයිනේ දිනු වෙන්න ඕනේ තඹ කරබන හිතපා හොඳ පුතා වගේ මොනම දෙයක්වත් පාලනය කරලා ඒකට බුද්ධ පුත්‍රෙක් වෙනවා. බුද්ධ දුහිතෘකාවක් බාටපත් වෙනවා මේ කාම ලෝකේ නටන කට්ටිය අතර නව අදහස් ඉදිරිපත් කරන්න කරන්න නව නිෂ්පාදන කරන්න කරන්න ඒ වගේම නිර්මාණශීලී වෙන්න වෙන්න මායя නිකන් හොලොප්පලොප් පොලොප් පොලොප් ගාලා ඉනාරේ. අනේ මෙහෙමත් අමනියෝ මෙහෙමත් අමනියෝ මේ ලෝකේ හතරස් කරන්න හදනවා. උඩින් යන්න හදනවා. පොළවේ ගිලෙන්න හදනවා. කොහොම කොලත් මැරෙනවා. පුළුවන් නම් මේක නොකර හිටපන්. මම දැන් මෙතන යමක් නොකර සිටීමේ හැකියාව. ඒක හරිම අමාරු විකුණන්න අමාරු ගන්න කවුරක්වත් කැමති නැති අදහස. ඉතින් ඒක නිසා බුද්ධ ආගමට මේක බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනකොට අකිරිය වාදයෙන් බුදුහාමුදුරට චෝදනා කරා. අකිරිය වාදී කියලා යමක් ක්‍රියා කරන මිනිසුගේ ක්‍රියාශක්තිය නැසනවා කියලා බුදුරජාණන්. අරස රස කියන වචනේ බුදුරජාණන් චෝදනා කරා මේ ලෝකයා රසකාමී සඳහා මෙච්චරම ආචේදී ඔබ වහන්සේ රස විඳින්න එපයි කියලා. අපගබ්බෝ කියලා දෙනවා මිනිස්සු ගැප් ගන්නන්න දඟලනකොට ඔබ වහන්සේ ගැප් තින්දින්න කතා කරනවා. පොඩි වචනේ බුදුහාමුදුරණ කියලා තියෙනවා. අරස රසෝ අපගබ්බෝ අතිකි අඛිරිය වාදෝ ඉතින් මුද්‍රජානසේ කියනවා කරන හරියක් අක්කන නොකර ඉන්නේ හොඳයි. ලෝකේ තියෙන හරියක් දුක් නම් ලෝකේ තියෙන හරියක් තියෙන කෙලෙස් නම් මම කියන නොකර හිටපන් කියලා. ඉතින් ඒකට කියනවා මේ නාස්තික ආග්‍යා බුදුන්ස දේශනා කරා. ඉතින් අපි උනත් හරි කැමති නව නිර්මාණ වලට, නව නිෂ්පාදන වලට, ප්‍රගතියට. ඉතින් ප්‍රගතිශීලී බුදුජානන් වහන්සේ කියලා පොතකුත් ලිව්වා මේ ළඟදී එක්කනේ. ඒ තරම බුදුහාර ප්‍රගතිශීලී කියලා. ප්‍රගතියක් ඕනේ අපි ගේනකොට ගෙන අපේ මනුස්සකම උත්තරම දෙයක්. ඔක මොන જાතියෙන් ආලවට්ටම් කරන්න ගියත් අලුත් දෙයක් කරන්න ගියත් කක්ක තමයි. ලොකු සංසින්න කාලේ කියනවා ඒ දසරත කියලා රජ කෙනෙක් හිටියලු ඉස්සර කාලේ. මම හිතන්නේ ඉන්දියාවේ වෙච්ච කෙලියක් වෙන්නේ ඇති. ඉතින් ඒ රජුරුවන්ගේ රාජ්‍යයේ හිටපු මාළුකාරයෝ මාළු බාන වේලාවක විශාල කක්කටු අඬක් හම්බුණාලු. හිතා ගන්නත් බෑ. ඊට පස්සේ මේසු ගිහිල්ලා රජුරන්ට ඔප්පු කරාලු දෙවන්නාන්ත ඔබ වහන්සේගේ රාජ්‍යය තිබුණ මේක අපි යලපෙන්න අපි නිකන් හුදී ජනතාව ඔබතුමා මේක පුච්ච විදිනේ රජුක කළුම කට්ට කඩන්නේ නැතුව පුළුවන් තරම් එකේ භෝජනේ අරගෙන රාජභෝජනෙ තියලා ලස්සන සමමිතිකව තියෙන මේ කක්කොටු අඬුවක් කක්කොට්ටෙක් කියන්නේ පුරෝහිතයන්ගෙන් ලැබවලු මෙච්චර ලස්සන භාණ්ඩයකට මොකද්ද කරන්න පුළුවන් එයා දවස් තුනක් විතර කල්යන්න කළු දෙවන්නාස මේකට හරක්කන් දෙකක් දෙපැත්තට ගැහුවලා තට්ටු කරොත් පුදුමාකාර බෙරයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ කොළේන පරිසං කළා මේක අරන් ගිහිල්ලා මේකට දෙපැත්තට බෙරහන් දෙකක් ගහලා ඇස් දෙකක් දාලා ගෙනින් කියලා. ගෙනාට පස්සේ තට්ටු කරපුවාම රජුරගේ රාජධානියටම එනවා. ඒ බෙරේ තරම්ම හොඳට හදලා. ඉතින් මේක ඔක්කොටම උතුර ශ්‍රීන් රාජධානියටම ගහලා ඉතින් භාණ්ඩගාරේ තිබ්බත්. ඉතින් පහුවෙන්ද භාණ්ඩගාරේ ගිහිල්ලා රජුරන්ට භාණ්ඩගාරේ බඩුලා ඉස්ස කියනකොට ඔබතුමාගේ භාණ්ඩගාරයේ මෙන්න මෙහෙම මුළු රාජ්‍යයටම එන බෙරයක් කියලා. ඊට පහුවෙන්දත් ඇවිල්ලා දිගින් දිගට අහන රජුරගෝඩ දැන් ඔක වටිනා භාණ්ඩයක්. වැඩ ගන්නෙත් නෑ ඔය නිකන් තියනට වැඩිය. එහෙනම් අපි ඕකට වැඩි වටිනාකම් පිළිසකට මැණික් ඔබවමු කිව්වා. ඊට පස්සේ මැණික් කාර්යය ගෙන්නන්න කියලා අරක මැණික් ඔබ්බ වරගත්ත. අර පස්සේ තට්ටු ගන්න නිකන් බුබ්බුක් ගන්න පටන් ගත්තා. ඕනම දෙයකට ওই මැණික් ඔබ්බන්න ගිය ගමන් අර තියෙන එකක් නැති ඇත්තටම ගෑනු දන්නවනම් අනේ මට සමාවෙන්න ඕනේ කිව්වනේ මේ රූපලාවන්‍ය නිසා ගෑනු කොච්චර කැත වෙනවද කියලා. ගෑනු කවදාකවත් රූපලාවන්‍ය කරන්නේ නැහැ. නිකන් නාලා හිටපුවාට පස්සේ ඔක්කොම ඉවරයි ලස්සනයි. ඒ තියෙද්දි මේ කරන කෝලං අනම්මනම් දිහා බලනකොට ගෑනු දන්නවනම් මේක. මෙච්චර වේදම් කරලා මේ කරන කෝලම දිහා මොන්න තරම් අජුවද කියලා බලන්න ඒ කරලා ගත්තට පස්සේ යකාමාක්. ඒකට ඒක ආලවට්ටම් කරන්නේ. අද ලෝකේ තියෙන ප්‍රධානම දෙයක් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. රූපසාවන්‍ය. අපි මේ සංස්කරණය කරනවා. අපි මේක ආලවට්ටම් කරනවා. අපි හැඩවැඩ කරනවා. මේ තියෙන විදියට වඩා මොන දේ කරන්න ගියත් ඒවා සංස්කරණය කරා, චේතනා පහල කරා. ඒ හැම එකක්ම ප්‍රകൃතියට වැඩිය කැතයි. බුදුරජාණන් වහන්සේ කරන්න හදන මේ ප්‍රകൃතියට ගෙනල්ලා මම දැන් මෙතන ඉච්චර මොකක්වත් නැහැ. ඉතින් කාටවත් තේරෙන්නේ මේක ඒ නිසා අනිත් පැත්තට දාපු සුද්ධෙක් කියලා කියනවා. සුද්ධ තමයි වගේ අදහස් ඉදිරිපත් කරන්නේ. සුද්දාගේවට මොන જાතියද මට මතක නැහැ. අපි ඉපතින් නිවන් ලැබලා තියෙන මේක හදන්න කියලා තමයි කක්ක කරගෙන තියෙන්නේ. ජීවිතේ මල් විහිං පල්. අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ මනුස්ස බව 100%ක්ම හරි. අපි මේක උගත් කරන්න හදනවා, ලස්සන කරන්න හදනවා, කිරියම් කරන්න හදනවා, අනික් අයට වැඩි කලින් යන්න හදනවා. ඒ කරන හැම ප්‍රයත්නයකදීම අසුචි වැඩි වෙනවා. වැක්කිරන දේ සම්නිකර අසුචි. ඒ නිසා අපිට කවදාද පුළුවන් වෙන්නේ නැවතත් අපේ ප්‍රകൃතියට යන්න. උදාහරණයක් වශයෙන් කියන්න භාවනා කරගෙන ඉන්නකොට හොඳට අරමුණේ හිත පිහිනනකොට බෙල්ල කඩා වැටෙනවා කියලා. හොඳට සක්මනේ කරනකොට නිදිමත වෙලා යහට මයට පැක්කරෙන්න හදනවා කියලා. අපි කොච්චර ඒකට අකමැතිද කියලා බලන්න. ඒක තමයි මේ ප්‍රകൃතිය. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ ඔළුව උස්සන්න ඕනද? නැත්නම් දකුණට තමන්ට ඕනද? වමට තමන්ට ඕනද? සක්මන් කරනකොට මේ නිදිමත එනකොට නිදිවේත් පෙත්තක් ගන්න ඕනේද? ඕනම දෙයකට දාන්න අරමුණට හිත දාපු ගමන් මේකයි ප්‍රකෘති වෙනවා. ඒ ප්‍රകൃතියට විතර මොකකටවත් අපි තරහ කරන්නේ නැහැ වෛර නැහැ ප්‍රകൃතියට කැමති ඉතින් ඒ නිසා හැම ප්‍රകൃතියෙන් පිට යන හැම තැනකදීම සංචේතනා පාල කරනවා සංස්කරණ සංස්කරණ කියන වචනේ තියෙනවා ඒ කටුකුරුඳ සාංශ කියනවා ඉස්ලාමයේ සංස්කරණය කියන වචන ආවේ අංග සංස්කරණ වේශ නිරූපණයට. පළවෙනියම ඉන්දියාවේ මේක ආවේ මේ සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් කරන රජ කෙනෙකුට අන්දරන. ඒකලෝ රජුරන් ඇදලා නාටකම් නන්නනවා. පස්සේ අඳුන් ගැලුවට පස්සේ ආයෙ සිරිබිරිස් තමයි. ඒ නාඩගමේ ඉඳද්දී අප්පා විසිල් ගහගා බලන්නේ අපි රජුරුවන්ගේ වැඩසෙල්ලම් එන්නුක් ගන්නුක් කඩුව එනු සරණට ගියාන නැත්නම්. හැබැයි මේක අන්දලා තියෙන්නේ කියලා දන්නේ. අපි තුදේ ඉඳලා හැඳ වෙනකම් මොන්න තරම් ඇඳලා තින්නේ බලන්න සමාජික ජීවත් වෙනවයි කියලා කියන්නේ බරපතල වැඩ ඇතුව සිර දඬුවම. තනියම ඉඳ කිසිම ඇඳිල්ලක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක හුදේකලාව කියලා කියනවා. හැබැයි අපිට වෙන්නේ කොන් වුණා වගේ. පාළු වුණා වගේ. තනි වුණා වගේ. ඒ නිසා අපි හරි කැමති සෙනගේ ඉස්සරහට ගිහිල්ලා නම මවාපාන. එහෙව් එකේ ආයත් ප්‍රകൃතියට ගිහිල්ලා හුදකලාන 200ක් ඉන්න එක කාමරයක උදේ ප්‍රශ්නයක් නෑ අපි අපේ ඉන්නේ හුදකලාවේ. අපි කාටවත් මවාපෑමක් නෑ කාගවත් උසුළු උසුළු බලන්න යන්නෙත් නෑ. ඒකවල පුත්‍රයන්සි කියනවා 100ක් හිටියත් මේක ශූන්‍යාගාරයක් කියලා. මොකෙන්ද ශූන්‍ය වෙලා තියෙන්නේ සංස්කාර නෑ. සංස්කරණය කරන්නේ ඉන්න විදියට ඉන්නවා. ප්‍රകෘතිය තියෙනවා. ඉතින් මේක අපේ මේ වෙනකොට අපේ ශිෂ්ටාචාරයේ තුන් සැරයක්වත් අඩු ගානේ අපි විශාල දියුණුකම් වලට ගිහිල්ලා ආය කඩා වැටලා ආය ප්‍රകൃතියට ඇවිල්ලා ආය දියුණු වෙලා ආය කඩා වැටලා ආය ප්‍රകൃතියට මේ තුන්වෙනි සැරේ දියුණුවට ගිහිල්ලා ආය කඩා වැටෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මේ තුන්වෙනි වේව් එක යන්නේ. ඔය කොයි එකේදවත් මේ නැගෙන වෙලාවේදී හෝ බහින වෙලාවේදී ධර්මයේ බොරු වෙන්නේ නැහැ. කොච්චර ප්‍රകൃති විකෘති කරන්න ගියත් ඔක් කඩා වැටෙනවා. ඒක වළක්වන්න බෑ මොකද පොළොවට දරන්න පුළුවන් වෙන ප්‍රകൃතිය විතරයි. විකෘති වෙච්ච ගමන් මහ පොළොවත් හෙල්ලුම් කරනවා. ඒ නිසා අපි පොළොවට බරක් නොවි ජීවත් වෙන්න නම් අපි තනි වචනය පාවිච්චි කරන අහිංසක. මම බාණ්ඩ යන්නේ කාටවත් මේ කැපිපෙන්නේ යන අහිංසක ස්වරූපයට ආවට පස්සේ අහිංසකා යෝ මුන යෝ කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තමගේ ප්‍රകൃතියට අනුව ජීවත් වෙනවා නම් එයාට මුනිවරෙක් කියලා කියනවා කියලා. පపంచාවිරතෝ මගෝ මේ ප්‍රපංච කරණේවා මේ කරන්න ඕනේ අර කරන්න ඕනේ අර ඉතලා මම කරන්න ඕනේ ඉක්මනට භාවනා කරන්න ඕනේ ඉක්මනට නිවන් දකින්න ඕනේ ඉක්මනට සෝවාන් වෙන්න ඕනේ ඉක්මනට ධ්‍යාන ලබන්න ඕනේ ප්‍රපංච කරණේ පపంచාවිරතෝ මගෝ එහෙම කරන එක නම් මුර්ගෙක් වගේ කියලා කියනවා. ඒච අපි මේ කරන්න හදන්නේ එහෙම නලියපු නලියපු යෝගික ඉඳලා එහෙම නැත්නම් මේ අපිට මවලා තියෙන අපිව නටවලා තියෙන ලෝකයක ඉඳලා බුදුහාමුදුරන්ට වැඳලා ධර්මයට වැඳලා සංඝයාට වැඳලා ප්‍රකෘති වෙන. එහෙම නැත්නම් අහිංසක භාවයටපත්. ඒ මිනිස්සයා ඉන්න කොහොමද නිවන තමයි. අහිංසක වුණාට පස්සේ ඒ මිනිස්සයා ආඩ්‍යයි. පිරිචිගතියක් තියෙනවා. සම්පත්‍ති කරයි. සාසන සම්පත්තියක් කියනවා. ඒකට සාමයේ කියනවා. ඒකට විස්රාමයේ කියලා. ඒකට කියනවා උදගලාව කියලා. ඒ නිසා අපිට මේ සංකර බව තේරුම් ගන්න සංකර බව අපිට ඉතින් අපේ සංස්කෘතිය හම්බෙච්ච එකනේ. ප්‍රශ්නයක් නෑ ගන්න පුළුවන් ආපහු අපව වෙන පුළුවන් තරම් මේ මනෝ සංචේතන මොනවද කියන එක තේරුම් ගන්න උත්සාහ කරොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා සබ්බේ සංඛාරා දුක්ඛා යමක් සංස්කරණය කරා නම් එතන තමයි දුක හටගන්නේ. සංස්කරණය නොකර ලැබෙන හැටියට පාවිච්චි කරනවා. අද අපේ ආහාර කොච්චර සංස්කරණයද කියලා කියනවනම් හැම ආහාර වේලකින්ම අපි ලෙඩ ඇති කරනවා. රිලව් ඔය වඳුරෝ ඔය එක්කේ උඩ කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් ඇවිල්ලා දැකලා තියෙනවා. ඩයබටිස් heart attack මේ වැස්සේ මේ අවුවේ ගත කරනවා. බලන්න අපේ ගෙවල් වල ඇති කරන බල්ලන්න කොච්චර ලෙඩ තියනවද කියලා. වල් බල්ලෙකුට කැස්සක් හැදලා තියෙනව අහලා තියෙනවද? කවදාකවත් නෑ. කැස්සක්වත් හැදෙන්නේ නෑ. උන් ස්වභාවයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ශිෂ්ඨාචාර වෙන්න ගිහිල්ලා අපි අර මිනිහට වැඩි මේ මිනිහ කඩාගෙන යන්න ගිහිල්ලා මේ කරගෙන තියෙන පරිලැවිල්ල ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා තමයි මගේ වචන සෙට් එකේ තියෙන්නේ. ඇදගෙන නාන්නේ. අර ගැඹුරු ඉඳකින් කක්කටියක් අරගෙන අමාරුවෙන් කිඳිරික ගෑරගෙන ඇඟේ දාගන්න. බුදුරජාණන් කියන ස්වභාවික වෙයල්ලා. බලන්න භික්ෂුවක් දියා. ওই දිවච්ච ගහක් අගෝ වෙයි දෙනවා කවුරුහරි කන දෙයක් තම්බලා දෙනවා කනවා. එල්ල දෙන පැතුරක බුදියවා. අයියා මල්ලී වාගේ අපි දුක සෝකේ නෑ දන්නේ ඉන්නවා. ජොලියේ ඉන්නවා. ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා හම්බ කරගෙන කාලා ඉතී කොලෙස්ටරෝල් කියන. ඉතී අසහන කියන. ඉතී මානසික අසහන කියලා එන්නේ ළඟට සංඛ්‍යා ගාවට. මේ මිච්ඡර ලස්සන මේ පද්ධති දෙක තියාගෙන කවුද ඔක තීන්දුව ගන්නෙ? මේ දුර්ලභ වූ manussාත්ත්ව ප්‍රතිලාභේ වගේම දුර්ලභ වූ පැවිද්දක් තියේදී අපි කොච්චර උත්සාහ කරනවද මේ ජීවේ ඉඳගෙන නිවන් ළඟේ? මේ වචනේ ඇහෙනකොට මගේ දෙකොණේ නිනා යනවා. මේ මිනිස්සු අයිතිවාසිකම දඟලන්නේ නිවන නැති උනත් කමන්නේ ගිහිකම නම් තියෙන්න ඕනේ. හැම ප්‍රශ්නෙම වැදගත්ම ප්‍රශ්න තමයි අහන්නේ. සාංශ මේ ගිහි ගෙවල් වල ඉඳගෙන නිවන් දකින්න බැරිද? පුළුවන්. මොකද ගිහි හිටිය ගිහි හිටිය මිනිස්සුනේ. නිවන තියෙන මනුස්සයෙ ඉන්නේ. නමුත් මේ කන්දට ඕන වෙලා තියෙන්නේ ගිහිකම. ගසලා යනවා. අවුරුද්දේ එනකොටත් උපාසක මාත්‍යමයින් අහනවා බොහොම අමාරුවෙන් තෙමි තෙමි ස්වාමීන් වහන්සේගෙන් හොඳට භාවනා කරලා නිවන් දැක්කට පස්සේ පැවිදි වෙන්නම ඕනේද? එහෙම නැත්නම් දවස් හතකින් මැරෙනවද? බරපතල ප්‍රශ්නයක්. මෛත්‍රී බුදුහාමුදුරුවෝ නිකන් ඉන්න ඕනේ. මම කොයකෝ අසුචි වලේ ඉන්නේ කාට ගොඩ ආවට පස්සේ ආය අසුචි වලට බහින්න හිතෙන්නේ නැහනේ. නිවන් දැක්කකට තීරණා මේකක් ආ. ඉතින් ඌ ආය යනවා මේකට. මේක ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් ඌට තියෙන්නේ නහය පොඩ්ඩක් සුද්ධ කරලා දෙන එක. මේ ගඳ උන්ට ගඳ තේරෙන්නේ නැහැ. ඒ මොලේ නහය කැල්ල වැඩ කරන්නේ නැහැ. ඔය ඉකිලියාරේ මේ කූඩල්ල කනකොට කියනවා කූඩලට නහයක් තියෙනවා කවදාකවත් කනවද කියලා. උන්ට නහය නැහැ. උන් පල්ලේ හරිය කන්නේ. ඉතින් මේ ගිහි අනේ සමාවෙන්න ඕනේ මා ගිහියෙක් විදිහට තමයි ඉපදුනේ. අවුරුදු 36ක් යනකම් කාලා තියෙනවා පරිප්පුව. මම ඔක්කොටම වැඩි නිර්මාණශීලී. ඔය ඔයකොල්ලෝ කිසිම කෙනෙකුට මයිත් එක හිතන්නවත් බෑ. නමුත් කොච්චර ලස්සන බුදුරජාණන්සේ කියලා තියෙන දෙයක් කාපං. එලෙන් පැද්දක බුදිය ගනින් ජොලිය හිටපං. ඒ නිසා මනෝ සංචේතන ආහාර කියන එක ශික්ෂා විත්තාම ගැඹුරු තැනක්. මේ ඉන්න කිසි කෙනෙක් අත්දකලා නැති නේද? නමුත් ඒ කෙනෙක් අඳුනන්නේ නැහැ. මේ චේතනාවක්ද අචේතනිකද අසංස්කාරද සසංකාරද ඒක අඳුනගන්න බැරි ගැතිය නිසා පුදුමාකාර විදිහට අසංස්කාරික ඇති වෙන දුක් වලට සසංකාර කරන අපි දුක් විඳිනවා සසංස්කාරික කරපු දේවත් මං කළේ නැහැ කියලා බොරු කියලා අකුසල් කරගන්නවා ඒ නිසා මේ අසංකාර සසංකාරන සං අසම්පජාන සම්පජාන මේ වෙනස පුංචි ප්‍රශ්නයක් නෙවෙයි නිසා අපි කවුරුත් කරන කියන දේවල් ගැන විනිශ්චය කරන්නේ කොහොමද? Taman හිතාමතා කරන දේ සහ නොහිතාමතා කරන දේවල්වත් අපට තීන්දුව කරන්න බෑ. ඒක concept and reality කියලා නැත්නම් යථාර්ථය සහ සංකල්ප කියලා සාල මාතෘකාවක්. මේක තමයි හීන ලෝකෙදි වෙන්නේ. හීනේ හිතා ගන්න එකක්ද නැත්නම් මට වෙන එකක්ද? භවනා කරනකොට අපි හීන ලෝකෙට යනවා. විවිධ ආකාර දේවල් පේන්න පටන් ගන්නවා. රූපේ රූප සංඥා බාඩපත් වෙනකොට අන්න එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේක ප්‍රകൃතිය මේක කාය මේක ප්‍රත්‍යක්ෂය කළ හැක්ක මේක මනෝ විකාරයක් ප්‍රත්‍යක්ෂ කළ නොහැක්කක් කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් මනසට පිස්සු කියන්න බෑ මේ දෙක වෙන් කරන්න බැරි කෙනාට පිස්සු තමයි කියන්නේ ඒක නිසා භාවනාවේදී ඔය කබලිකාර ආහාර පස්ස ආහාර කියන දෙක යම් ප්‍රමාණයකට තුනී කරගත්තට පස්සේ මේ චේතනා සුවිශේෂී තනක් ගන්නවා අපිට ගොඩ පෙරක දෝරුකම් දෙන්නේ. විශේෂ රංගනයක් රඟපාන්න පටන් ගන්න නිසා හොඳට අවදියෙන් යන්න ඕනේ. ස්පර්ශය තුනී වේගන යනකොට ආනපන තුනී වේගන යනකොට මේ මනසේ තියෙන ඔක්කොම භූතයේ යක්ෂෝ පෙරේතයෝ ඔක්කොම උඩ දාන්න පටන් ගන්නවා. හරියට තොවිල ඉවර වෙලා හැම තැනටම දුම් ගහලා අර ඉන්න ඔක්කොම එලවන්න හදනවා වගේ අන්න එතකොට දැනගත්ත හැකි මේ අඳුරු ගුහාවල කවුද හැංගිලා ඉන්නේ කියලා. බය වෙන්න එපා මේ අපිම දාගත්ත දේ. කිසියම් පිට දෙයක් නැත්තේ. ඒ නිසා මේ මනෝ සංචේතන ආහාර දැනගත්තොත් හැම ජීවත් වෙන ප්‍රාණියෙක් පිළිබඳව පුදුමාකාර අනුකම්පාවක් එනවා. අනේ කොයි කොහෙන් ගොඩ ගිහිල්ලා එන්නද? කොහි හව් හරනද? මොනතරම් අසරණද? මේ Tamanගේ මනෝ ලෝකේ ඔප්පු කරගන්න හදනවා. මනසගේ හීන ලෝකේ ඔප්පු කරන්න දඟලන මනුස්සයාට යථාභූත ඥානයක් කවදා කිට්ටු කරගන්නද කියලා. ඒ නිසා වැරදුනාට පමා වෙන්න එපා, කරදර වෙන්න එපා. නැවත නැවතත් බලන්න මේ ප්‍රകൃතියෙන්, එහෙම නැත්නම් යථා භූතයෙන්, එහෙම නැත්නම් ඇති හැටියෙන් මේ සංකල්ප වෙන් කරගන්න එක. දෙසෙල්ලමක් නෙවෙයි. ඒසානුංගයකට අත්‍ය තියන්න යන්න එපා. කාගවත් මානසිකත්වයට මොනම හේතුවක් වෙනසක් අත්‍ය ගන්න යන්න එපා. එයා ඒ දේ කරගත්තා වෙයි තමන්ගේක පරිසම් කරගන්න මේ අනුන් කරන මේ චේතනාවලින් මගේ account එකට දාගන්න ඕන කමක් නැහැ මේක අනුන් එක්ක මම කරන සම්බන්ධතාවලදී sannivedanවලදී මගේ චේතනා පහළ වෙන හැටි කොහොමද කියලා බැලුවොත් බුදුහාමුදුරුවෝ විතර ලස්සනට මේක පෙන්නන ආදාස තලයක් කණ්ණාඩියක් ලෝකයේ ඇත්තේ නැහැ ඊට පස්සේ මේ බුද්ධ ධර්මයේ තරම් ලස්සනට කපලා මේක ප්‍රකෘතිය මේක විකෘතිය මේක මේ විලෝපණය මේක ස්වභාවය කියලා පෙන්නපු ඒක වගේ උඹලට බලන්න පුළුවන් කියලා අපිට විශ්වාසය දීපු තවත් එකම සාස්ෘ වාචනමක්වත් නැහැ. නිසා මේ යන ගමනේදී පුළුවන් තරම් භාවනාවේදී සතිය පිහිටියා නම් මතුවෙන කිසිම දෙයක් වළක්වන්න එපා. මොනම දෙයක් අපේක්ෂා කරන්නත් එපා. ඒකයි කියන්නේ යේ ලෝකේ උපේ උපාදානා චේතසා අදිඨානා අබිනිවේෂානුසය චේතනා පහල කරන්න එපා අදිෂ්ඨාන පහල කරන්න එපා උපේ උපාදාන කරන්න එපා ඔය එන දෙයට එන්න දෙන්න වැඩි කල්යන්නේ නැහැ එතකොට තේරෙන පටන් ගන්න ඕක පොරොප්ප ගහන්නත් එපා ඕකට හිතවිලි දාන්නත් එපා ඉතින් මේක තේරෙන්නේ නැහැ මම දන්නවා ඒක තේරෙන්නේ නැහැ කියලා නමුත් නිකමට මතක තියාගන්න සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා මේක ඕගොල්ලෝ දන්න දෙයක් ඒ නිසා මේ බණේ කියවෙන කාර්යයත් මේ ශීල සංස්කාරයන්ම දුකක්. ශීල සංස්කාර අනිත්‍යයි කියන දේ දැනගෙන වෙත පැමිණි දේ. ඒකට සිංහලයේ තියෙන වචනේ පැමිණි දුක් පැනිරහයි. බලක්කන්න යන්න එපා. වහන්න යන්නත් එපා. පැමිණි දුක් දරන්න පුළුවන්. ආන්නයකට පුහුණු වෙනකොට අපිට එන්නේ එන්නේ දුක දැරීමේ ශක්තිය නැත්නම් දුක පස්ස ආහාරයට වඩා ඉතාම ගැඹුරින් මනෝ සංචේතන ආහාරලා තේරුම් ගන්න පුළුවන්. ඒ පුළුවන්. ඒක කතා කරන දෙයක් තමයි මනුස්සයර පුළුවන් අපිට තියෙන සඳහා ලෑස්තිලා ගිහිල්ලා යදාර අදිෂ්ඨාන ශක්තිය එහෙම නැත්නම් ඒ වීර ගතිය ඇති කරගත්තොත් බුදු දඥාන්ස අපිට අත තියලා කියනවා ඔබ ශාක්‍ය පුත්‍ර ඔබ ශාක්‍ය දීතා කිය. එහෙම නැතුව මේ ඉන්නේ නිවර චල්චුරු ගගාරක ඕනේ මට මේක ඕනේ කියලා කියනකොට ගේමට කැතයි. ගේමට කැතයි. යෝගාවචරකමට කැතයි. එනිසා බලන්න වෙත ප්‍රමින්න හැම දෙයක්ම දරාගෙන ඒතියෙදි සතිය පවත්වාගෙන යන්න ගත්තොත් මේ වැඩමුළුවට ආපු කට්ටිය නෙමෙයි ගෙදර යන්නේ. සම්පූර්ණ වෙනත් පුරුෂයෙක් ඇති කරලා වෙනත් ඉස්තිරියාවක් ඇති කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට ශිරු දිනාගම කැපවීම, අපවීම, එහෙම නැත්නම් ඒකට තියෙන මනාපේ තියෙන්න ඕනේ. ඒක මේ වගේ සෙනගකින් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ ධර්මයේ හුවට පස්සේ එවැනි මේ ශාද්ධර්මයක නාමයෙන් අපේ රුචි අරුචිකම් පැත්තක දාලා, පෞරුෂත්ව ගති පැත්තක දාලා ඇබ්බැහි ටික පැත්තක දාලා මේ භූමියේදී මේ සුද්ධිය ඇති කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.